අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි අනිකුත් පාසක මහතුන් සම්බන්ධ කරන අපි හැම බ්‍රහස්පතින්දම ඊසන්වණේ පවත්තන් දෙදෙන ධර්ම දේශනාව සඳහායි අද වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අදත් ඔක්තෝබර් මාසේ 17 වෙනිදා ශිරුම දෙනා ධර්ම දේශනාවට tempත් වෙලා සාදු කාර්යපාත.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 නච පරං පොට්ඨපාද බික්ඛු සබ්බ සෝරූප සංඥාං සමතික්කම පටිඝ සංඥාණං අත්තකමානානත් සංඥාණං අමනසිකාරා අන්තෝ අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසනවනේ මේ බ්‍රහස්පතින්ද පවත්වන ධර්ම දේශනාවේදී අපිට හොඳයි කියලා හිතන ගැළපෙනවයි කියන හිතන සූත්‍රයක් ඉදිරියේ තියාගෙන ඒ සූත්‍රය අනුව දේශනාවෙන් දේශනාව ගලපමින් දේශනා මාලාවක් විදියටයි මේ ධර්ම දේශනාව විකාශය වෙන්නේ. ඉතින් මේ පකවානුවේ මේ සමය අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරලා දීච්ච දීර්ඝ සූත්‍රයක්. එහෙම නැත්නම් සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍ර පිටකයේ දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන පොට්ටපාද සූත්‍රයයි ධර්මදේශනා මාතෘකාව වශයෙන් නැත්නම් වේදේශනාවලිය මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් අපි ඒකේ දැන් දේශනා හතක් ගෙවම් කරලා තියෙනවා. අද අපි දවසේ අද දවසේ ආරම්භ කරන්නේ මේ දේශනා මාලාවේ 8 වෙනි දේශනාව. ඉතින් මේ පොට්ටපාද සූත්‍රය පිළිබඳව ඇසුවැත්තන්ට මතකය අලුත් කරගන්නත් ඥාසුවැත්තන්ට කෙටි හඳුන්වා දීමක් සඳහා මතක් කළොත් <clears throat> සර්වජන් වහන්සේ සහ පොට්ටපාද කියන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෙකුත් එක්ක ඇතිවෙච්ච සාකච්ඡාවකුයි මේ සූත්‍රයේ කතාසාරයේ තියෙන්නේ අන්තර්ගත. ඒ නිසා මේ සම්බන්ධ වෙච්ච අනෙක් පුද්ගලයාගේ නමින් ඔට්ටභාද සූත්‍රය කියලා මේක නම් කරලා තියෙනවා. මෙයා පිරිසකට නායකයෙක්. ඉතින් මේ පුද්ගලයා සර්වචනාසිත එක්ක අයෝදයක් තිබිච්ච බවක් සූත්‍රය කියනකොට සිද්ධි දෙකකින් වැටහෙනවා. මොකද දවසක් සර්වචනාංශේ උදේ පාත් සිවුරෙන්තර පෙරවගෙන පාත්‍රේ අරගෙන පින්න පාතේ වඩින වෙලාවේදී සර්වචනාංශේ දැක්කා කල් වේල වැඩි කියලා. එතකොට ඒ ළඟ ආරාමයක හිටිය මේ පොට්ටපාද පරිබ්‍රාජක දකින්ද සරුවචන් වහන්සේ වැඩම කරනවා ඒ අන්‍ය තීර්ථකාරාමයකට. ඉතින් ඒකෙන් පේන්න තියෙනවා සරුවචන් වහන්සේට මේ දෙන්න අතර ඒ වගේ සුවදකමක් තිබිලා තියෙනවා. මේ දෙන්න ආගම් දෙකක සමයාන්තර දෙකක කටයුතු කරන අය වුණාට දෙන්නම ආධ්‍යාත්මික පුද්ගලයෝ දෙන්නම ආගමික පුද්ගලයෝ. ඉතින් මේ නිසා පොට්ටපාද කලුන් දැනීමකින් තොරව ගමන් කරන වෙලාවේදී මේ පොට්ටපාද පරිබ්‍රාජකයා විශාල පිරිසක් එක්ක කතා කරමින් ශබ්ද කරමින් ඉන්නවා. ඈතදී යාම දකින්න පොට්ටපාද පරිබ්‍රාජකයා සර්වචනංශි වටිනවා වඩිනවා පිරිසට කියනවා කෑ ගහන්න එපා සර්වචනංශිගේ පැමිණීම ස්වාගතයක් මංගල කාරණාවක් අපි නිතර අපේක්ෂා කළ යුතුයි. නමුත් සර්වචනංශේ නම් කතා කරන පිරිසට කැමති නැහැ. ඒ නිසා උන්වහන්සේ කැමැති පැමිණීම අපි නැවත නැවත බලාපොරොත්තු වෙනවා කරුණාකර නිසද්ද වෙන්නේ කියලා. ඉතින් බොහොම අමාරුවෙන් අපිට නිසද්ද කරගන්න. සර්වචනාසීතෙන් වැඩම කරලා පොට්ටපාදෙන් අහන පොට්ටපාද මං එනකොට මොනවද කර කර හිටපු කතාව මං ආපු නිසා මොන කතාවටද බාධා වුනේ කියලා. ඉතින් ඉතින් පොට්ටපාද පරිප්‍රාජකයා කියනවා සර්වචනාංශ ඔබ වහන්සේ වගේ උත්මයක් වැඩපු වෙලාවේදී මේක කතාව තිබිච්චා. ඒක අපිට පස්සේ ගැට ගහ ගන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේ වගේ කෙනෙක් ආපෙලාදී මට දැනගත කාරණාවක් තියෙනවා. ඒ නිසා මට අවසරයි මේ අවසරණුකම්පා ලැබෙන්න ඕනේ. මෙන්න මේ කාරණාවට විස්තර කරගන්න කියලා සම්පූර්ණ සර්වඥාසික අවධානය වෙන තැනකට යොමු කරනවා. එතෙන්දි කියනවා පසුගිය දවස්වල ස්වාමීන් වහන්සේ අනිතීතක පරිබ්‍රාජකයෝ කුතුහල ශාලාවේ. ඒ කියන්නේ ප්‍රජා ශාලාවක නැත්නම් සාකච්ඡා සම්මන්ත්‍රණ ශාලාවක ඇසුණා. ඇසුණාම ප්‍රශ්නයක් අපිට මතුණා මේ අභිසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒතකොට පේනවා අන්නේ තීත පරිබ්‍රාජක වුණත් ඇයි අත්ව සාකච්ඡා කරලා තියෙන්නේ ආධ්‍යාත්මික කරුණු. දේශපාලනේවත් මේ ජාත්‍යන්තර යුද්ධ ගැනවත් මුදල් ගැනවත් පෙට්‍රල් ගාන ගැනවත් යකඩ ගාන ගැනවත් නෙවෙයි. ඒ වෙලාවේදී එක එකනා එක එක මට ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ මම පැත්තකට අහගෙන ඉනකොට මට හිතුණා අනේ ඔබ වහන්සේ මෙතන හිටියානම් මේ සාකච්ඡාව තීන්දුවක් කරනවනේ මේ එක එකනා මත ප්‍රකාශ කරනවා කියලා මට විලා ඔබ වහන්සේ සතියට ආවා ස්වාමීන් වහන්සේ ඉතින් මම ඒක මේ සිහිපත් කරන්නේ දැන් ඔබ වහන්සේ මට හම්බ වෙච්ච වෙලාවේ අනේ මට මේ අபிසඤ්ඤා නිරෝධය ගැන පොඩක් කියලා දෙන්නේ කියලා එදා ඒ සාකච්ඡාවේදී ඇතිවෙච්ච සාරේ සාකච්ඡාවේ පින්ඩාර්ථය පොට්ටපාද වාක්‍ය හතරකට පිටු කරනවා. අபிසඤ්ඤා නිරෝධය කියන පදේ අපි තාම තෝරලා නැහැ. නමුත් අபிසඤ්ඤා නිරෝධය ගැන කතා කරනකොට මෙතන තියෙන ප්‍රධානම වචනේ තමයි අபிසා නිරෝධ කියන පද අයින් කිරෝ සංඥා. සංඥාව කියලා කියන්නේ අපි හඳුනා ගැනීම සඳහා කරන සලකුණු තැබීම. අපි ලේබල් කරනවා කියලා කියන්නේ මොන හරි දෙයක් ලේබල් කරනවා නැවත හඳුනා ගැනීම සඳහා. ඒ නිසා මේ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම අපේ ජීවිතයේ අත්‍යවශ්‍යයි. ෂර්ට් එකක් කපන්න ගියත්, ලියක් කිරන්න ගියත්, ඇට් එකක් කපන්න ගියත්, පුටුවක් හදන්න ගියත් අපි ලී ඇඳ ගන්න ඕනේ. ඒ වගේම රෙද්ද ඇඳ ගන්න ඕනේ, පතරොන් කපා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි වැඩේ කරන්නේ. පුද්ගලයා ළඟ ඉඳද්දී මැරේජ් කැපිල්ල කරන්නේ ඒ සංඥා ටිකක් ගන්නවා. ඒ සංඥාව අනුව සම්පූර්ණ වැඩේ කරනවා. ඉතින් ඒක හරිය වැදගත්. ඒ සංඥා වැරදුනොත් වැඩේ ඔක්කොම ඉවරයි. ඒ සංඥාවෙන් තමයි අද මේ කම්පියුටර් මේ සද්දගත පටිගත කරන අත සියරම වැඩ කරන්නේ එකම මානසික එකම චෛසික ධර්මයේ මතයි. සංඥා අරගෙන සංඥා නැවතම අමාරන්න ඒගොල්ලෝ දාන. හරියටම ගත්ත විදිහටම අමාරනවා. එතකොට ඒක අන්තිම විද්‍යානුකූලයි. මිනිස්සයා සංඥා අරගෙන වමාරන්නේ වෙන එකක්. ගන්න එකක් වෙන්නේ වමාරන්නේ නිසා මිනිස්සයා චපලයි. මිනිස්සයා ෂටයි. මිනිස්සයා මායාවී. හැබැයි ඒක මිනිස්සයා හිතලා ගන්න කන්නේ. ඒකයි මනුස්සකම කියන්නේ. Taman දැකපු දේ නෙවෙයි මතකෙට යන්නේ. මතකෙ තියාගත්ත දේ නෙවෙයි අනිකාන කාට හරි කියන්නේ. මේ මනසේ අවංකව කරන්නේ. කවදාකවත් මනුස්සයෙකුට තියෙන දෙයක් අංග සම්පූර්ණ දකින්න බෑ. පිළිච්ච ගතියක් නැහැ. ඒක තියෙන සර්වඥාන්සට විතරයි. සමදාකවත් දෙයක් පරිපක්ෂ පරිසර සාපේක්ෂව අහන්න බෑ මනුස්සයට. අහන්නේ තෝන්තු වෙච්ච ඔළුවකින්. ඒකට ඇහෙන්නේ ඌට රස ටික විතරයි. ඊට පස්සේ කියනකොට මෙච්චරයි මං ඇහුවේ කියලා ගහපා දෙන්න පටන් ගන්නවා. නමුත් අහනවනුසයත් මේක දැනගෙන කෑවොත් පිස්සු ඩබල් වෙනවා. පිස්සු හොඳේ කෑදෙනවා. ඒක ගහ බැන ගන්න ගියොත් දෙන්න රණ්ඩු කරනවා. කදාක සංනිවේදනයක් වෙන්නේ. ඇහිච්ච දෙයක් අපිට තව කෙනෙකුට කියන්න දන්නේ ගඳ බලපු දෙයක්, රස බලපු දෙයක්, පහසක් ලබපු දෙයක් කියන්න ගන්න උත්සාහය තමයි මේ සාහිත්‍ය කියන්නේ. එක එක පොත් කියනවා. ඒක චිත්‍රපටය හදනවා. ඒක ටෙලි නාට්‍ය හදනවා. හදන්නේ මොකද්ද මුන්ගේ මේ අර්ධ දැනුම පෙන්වන්නයි. ඒ අර්ධ දැනුම තුළ හරි සතුටක් මනුස්සයාට තියෙනවා. සර්වචන් වහන්සේ වගේ සියල්ල දන්නා සියල්ල දක්නා නෝනින් කියන දේවල් මනුස්සයාට රුචි නැහැ. මහා ගැඹුරු වැඩි. අනේ අපිට තේරෙන්නේ නැහැ. ඊට වැඩි හරි ෂෝක් මේ ටෙලි ඩ්‍රාමා බලන එක. එතකොට හරි ලේසි පත්‍ර බලන එක. ඊට වැඩි හරි ලේසි මේ බුදුහාමුදුරු බුදු වෙලා කියන කතාවල් වලට වැඩිය බුදු වෙන්නේ ඉස්සල තුන ජාතක කතා ටික ඒ ටිකටත් තේරෙනවා. යන්තම් යන්තම් තේරෙනවා. බුදු වෙන්න ඉස්සලා සිද්ධාර්ථ කුමාරයා ගැන කිව්වොත් හොඳට තේරෙනවා. බුදුසාරට පස්සේ කියන කතා. මොකද ඒකේ සංඥාව කියලා අල්ලන්න දෙයක් නැහැ. ඒ ඇති දේ ඇති හැටියට කිව්වට පස්සේ රුචි නැහැ. ඉතින් මේ සංඥාව පිළිබඳව සර්වචනාංශයේ හොඳ විග්‍රහයක්. මේ පොට්ටපාද සූත්‍රය ඇති කරනවා. එතකොට මේ පොට්ටපාද පරිබ්‍රජකයා කියනවා ස්වාමීන් වහන්සේ අපේ හිටපු එදා ඔක්කොම කියව කරුණු හතරයි කියුනේ එක්කෙනෙක් කිව්වා සංඥාව කියලා කියන්නේ අ හේතු අප්‍රත්‍යයෙන් පහළ වෙන දෙයක්. මේ පහළ වෙනවා ඔහේ සිද්ධ වෙන දෙයක් කාගවත් පාලනයක් නැහැ. අපිට බලන දේ පේන්නේ නැහැ. සිත්තින දේ ඇහෙන්නේ නැහැ. ගඳ බලන්න බෑ, රස බලන්න බෑ, පහස බලන්න බෑ. බැලුවා, ඇහුවා කියලා අපි කහපාදෙන කිසි දෙයක අංග සම්පූර්ණත්වයක් නැහැ. ඒ නිසා අපි මොනවදෝ අහලා මොනවදෝ කියන. මොනවදෝ දැකලා මොනවදෝ මොනවදෝ බලලා මොනවදෝ දැක්කයි කියලා කියන જાතියක්. ඉතින් හැබැයි මේ වැඩේ මේ සත්තුන්ඩ වෙන්නේ නැහැ මොකද බලපු දෙය කියන්න බෑ. ගොළුයිනේ සත්තුන්ගේනේ අපිට ඔය පටලවිල්ල. අහපු දෙය තව කාටට කියලා කියම් බොරු කීම ඉස්සචන පරිසචන නැති නිසා සත්තු හරි අහිංසකයි සත්තු හරි මේ පහු කරගන්න අඩුයි. වචන නැහැ. ගොළුයි. කාගේ තනුකම්පාව ලබා ගන්නවා. හැබැයි මේ වගේම ඉතින් ගොළුකම නිසා මරලා කනවා. ඒ ඌටත් නඩු නැහැ. ඉතින් මිනිස්සයා තමයි මේ sannivedanayen ගොක් දිනු වෙලා ඉන්නේ තරමටම අනාගෙන තියෙනවා. ඒ අනාගන්න එක හේතුවක් තමයි කට්ටිය කියනවා මම දැක්කේ එහෙමයි අහුවේ එහෙමයි ඒක කායක හේතුවක් ප්‍රත්‍යක් මට වග වෙන්න බෑ කාගවත් පාලනයක නෑ මෙවුවා. ඒ නිසා හේතු අප්‍රත්‍යයි. එතකොට තව එකනේ කියනවා නෑ නෑ ඒක හේතු අප්‍රත්‍ය නෙවෙයි සංඥාව කියලා කියන්නේ ආත්මේ පණ දින මිනිසුන්ට සංඥාවක් තියෙනවා පණ නැති මිනිසුන්ට සංඥාවක් නෑ ඒක ආත්මේ මේක තමයි අපේ ජීවිතේ තියෙන වැදගත්ම කොටස. ඒ සංඥා ආත්ම කෙනෙක් මේ ආත්මගත වෙනකොට සංඥාවක් ඇති වෙනවා. එයාගෙන් ආත්මේ නිරුත් වෙනකොට සංඥාවක් නැති වෙනවා. ඒක තමයි දෙක. තුන්වෙනි කෙනෙක් කිව්ව නෑ නෑ ඒ ආත්ම සංඥාව මේ අහේතු අප්‍රත්‍යේකුත් මේ සිද්ධ වෙන්නේ. සංඥාව ආත්මයක් නෙවෙයි මේ සංඥාවට හොඳට බල භාවනා කරන සමන ප්‍රාඥමණය බලපෑම් කරනවා. ආවේශ වෙනවා. ආවේශ වුණාට පස්සේ සංජී වෙනවා. ආවේශ නැති වෙච්චාම විසංජ වෙනවා. ඒක නිසා මේක තියෙන්නේ බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් යති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ සංඥාව ඇති කර ඇතුල් කරනවා ඇතුල් කරනකොට යාට සංජී වෙනවා. ප්‍රඥාව අහිං කරන සංඥාව අහිං කරනවා. අදුමානසික බලවලින් එතකොට අපි විසංජ වෙනවා කියනවා. ඊට පස්සේ හතරවෙනි කෙනෙක් කියනවා නෑ නෑ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මේ බලවත් අභිඥාසයිස සුමන බ්‍රහ්මණ නෙවෙයි. ඒ වගේ බලවත් දිව්‍ය බ්‍රහ්මණය ඉන්නවා. දිව්‍ය බ්‍රහ්මණය විශේෂ සංඥාව ඇතුල් කරනවා. ඇතුල් කරනකොට එයා සංජී වෙනවා. يعني සීයලවනවා. නැති වෙනකොට විසංඥ වෙනවා. ඉතින් එහෙම කියවට පස්සේ පොට්ටපාදේ කතාව නතර වෙනවා. ਸਰවචනංශ මේකදී කියනවා පොට්ටපාදේ යම් කිසි කෙනෙක් කියනවා නම් සංඥාව අහේතු අප්‍රත්‍යය. අහසෙන් එනවා වගේ එනවයි කියලා ලක්තනම් බලන්න. මොකද හේතුව සංඥාව ඒකාන්තම හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන දෙයක්. ඒක නිසා පටන් ගන්නකොටම යා පෙගෙන වෙලා කපා ගත්තා වෙනවා, මුල සිඳ ගත්තා වෙනවා. අහිතු අප්‍රත්‍යක් කියන කරන කර්මයේ සාකර්ම ඵල පිළිගැනීමක් වෙන්නේ හොඳ නරක තේරුමක් නැහැ. හොඳ කළ දේ හොඳ වෙනවා, නරක දේ නරක වෙනවා කියන කර්ම කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් පහළ කරන්න බෑ. සංඥාව අහිතු අප්‍රත්‍යයි කියන එක කියලා. ඊට පස්සේ සර්වඥාන්සේ ඉතුරු වට එක එක විස්තර කරලා විස්තර කරලා කියනවා මට කියන්න තියෙන මෙච්චරයි මේ ඒකා සංඥා උපජ්ජಂತಿ ඒකා සංඥා නිරුද්ධಂತಿ අපිට එක සංඥාවක් එනකොට පිච්ච සංඥා නැති තව සංඥාවක් එනකොට මේක නැතිනොච්චරයි අපිට සිද්ධ වෙන්නේ සික්ඛා ඒකා සංඥා සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ කියලා එකට ශික්ෂාව එකතු කරපුවාම යම් කිසි කෙනෙක් හික්මෙන්න ඕනේ නම් දැනට තියෙන සංඥාව පහ වෙන බව දැනගෙන ඊගාට එන සංඥාවට හික්පෙන එකයි මනුෂ්‍යකම කියන්නේ. හැදිච්චකම කියලා කියන්නේ. එහෙම නැත්නම් හැබැයිට යනවා. එහෙම නැත්නම් රුචි අරුචිට අනුව යනවා. එහෙම නැත්නම් පෞරුෂ ලක්ෂණය පුරුෂත්ව ලක්ෂණයට අනුව යනවා. එහෙම නැත්නම් කර්ම වේගයට අහු වෙනවා. ඒක නිසා ශික්ෂාව කියලා කියන්නේ මේ සංඥාව එකින් එකට එකින් එකට ප්‍රතිස්ථාපනය කරන අනේක එනේන සංඥාවට තිබුණට වැඩිය සියුම් සංඥාක ප්‍රතිස්ථාපනය වෙනවා නම් ඉන්දෙන් ඉන්දියා ආර්ය தත්තරපත් වෙනවා උත්තර தත්තරපත් වෙනවා සංස්කෘතික ගති වෙනවා මහත්ම ගති පහල කරනවා හැදිච්ච මෙලෙක් ගති සහිත කෙනෙක් පාටපත් එහෙම ඊගාවට එන චිත්තක්ෂණය මේ තියෙනට වැඩිය සංඥාව සියුම් කරගන්න ඕනේ සියුම් සංඥාකම ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ කියලා හැඟීමක් නැති කෙනාට කියනවා අසත්‍ය අසම්පජඤ්ඤ නැත්නම් අසුතවත් පුතඥයයි කියලා එහෙම නැත්නම් අසත්පුරුෂයි කියලා. යාට ඊගාව සංඥාව කොයි එකේද කියලා දන්නේ නැහැ. මෙයාගේ රිචර්ජ්කම් වල හැටියට, පෞරුෂත්ව ලක්ෂණ වල හැටියට, කර්ම වේග වල හැටියට, විශේෂ මබ්බැහි වල හැටියට ඒ සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙලා යනවා. ඒ මනුස්සයාට ඔය කලින් කියපු හතරම වළක්වනවා. ඔහේ සංඥා වෙනවා, ඔහේ සංඥා වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්න පුළුවන් සංඥා තියෙනකොට මට ආත්මේ තියෙන සංඥා නැතිකොට ආත්මේ නැහැ. මොකද ආතභූතයක් නැති මිනිස්සයෝනේ. ඊට පස්සේ කියනවා නෑ නෑ අපේ ගමේ ඉන්න හාමුදුර කෙනෙක් ඒ හාමුදුරේ අන්තර්පත්‍ර කරනවා. ඒ හාමුදුර තමයි ගමේ කට්ටියට මේ හුණියක් කරන්නේ. ඒ නැත්නම් ගමේ කට්ටිය සෙත් කවි කියන්නේ. හාමුදුරුවෝ ෂේප් කරන හිටියොත් ලේසි කියලා එයා හිතනවා මේ හාමුදුරුවෝ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හාමුදුරේ පාදිලි හරි ලිබ්බේ හරි කවුරු හරි. එහෙම නැත්නම් කියනවා නෑ නෑ ලිබ්බේ අදහන මේ තියනාච කෙනෙක් කියනවා පාදී අදහන දෙයන් දෙයන්නාච කෙනෙක් කියනවා අපේ හාමුදුරුවෝ අදහන ආමඳුරන්න බලපාන බරපතල දෙවි කෙනෙක් නෑ දීයෝ තමයි මේව ඔක්කොම කරන්න කියලා. ඉතින් අර තමන්ගේ සංඥාව පිළිලක් කරගන්න, ශික්ෂාගරු කරගන්න නැතුව, බයලජ්ජාගත කරගන්න නැතුව, ඉන්ද්‍රිය සංවරයට ලක් කරගන්න නැතුව, ශික්ෂාට ලක් කරගන්න මිනිස්සයා පත්‍රි ගහන පඬරල වගේ එහාටත් යනවා මෙහාටත් යනවා. කිසියම් මුල් බැස ගැනීමක් නැහැ. ඉතින් සර්වචන සඳහන් කරනවා ඒක නිකන් මනුස්ස ජීවිතේ නාස්ති කරගන්න. සර්වචනසේ ලෝකෙට පහළ වුණේ ඒ සීකා ඒක සංඥා උපජ්ජන්ති සීකා ඒක සංඥා නිරුද්ධන්ති කියන එක කියලා දෙනවා. ඒ නිසා දැන් කියන සංඥාව අපේ අතීතයේ අපිට නියෝජනය කරනවා. නමුත් ඉදිරියට යන්න ඕන නම් ඊගාවට එන සංඥාවට මේ සංඥාව මේට වැඩිය ගොරෝසු ඡණ්ඩ පරුස රළු සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙන්න දෙන්න එපා. මේට වැඩිය සූක්ෂම සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ඒකට කියන්නේ ඉදන් නිසයි දම්පජාත. මේ නිසා මේකට අරපන්. ඊගාවෙක මේකට අරපන්. ඊගාකේ මේකට අරපන් එන්නේ එන්නේ එන්නේ සියුම් භාවයට එන්නේ එන්නේ මහත්ම ගති වලට එන්නේ එන්නේ එන්නේ හැදිච්ච ගති වලට යනවා. බොහෝම හිමීට සිද්ධ වෙන්නේ මොකද ඒ සංඥාව ඊගාවට එන චිත්තක්ෂණයත් පොඟවගෙනමයි එන්නේ. වර්ණ ගන්නවගෙනමයි එන්නේ. ඒක නිසා ලේසි නෑ අපි ඒක චිත්ත විදිහට වටනට පස්සේ ඉවර වෙනකම්ම අපි ඒ සංඥාට දාශකම් කරනවා. ශික්ෂාව නැති කරනවා. සංඥා මේ මේ තියෙන චපල ගතිය දන්නේ නැති කෙනා. ඒ වගේම බයලජ්ජාව නැති කෙනා. ඒ වගේම ඉන්දිය සංවරයක් නැති කෙනාට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා හොඳට අපි අපි කියන වචනේ කියන්න බෑ. මම හිතර ගන්න ඕනේ. දැන් මේ තියෙන සංඥාව ආවේ යණ්ඩයි. මේ සංඥාව යනකොට එන හිස්තනක් තියෙනවා. අපි ඇබ්බැහි නැත්තම්. අපි පෞරුෂත්වයේ කියා පාණ්ඩයක් නැත්තම්. අපි නතු නැත්තම්. අපේ කර්ම වේග බලවත් නැත්නම් ඉස්සරහා ඊගාට එන චිත්තක්ෂණේ හිස් අපි ඇබ්බැහියකට නතුණා පෞරුෂත්වය කියා පාඩ දගලනවනම් තණ්හාමාන දිටි වඩනවනම් ඊගා චිත්තක්ෂණේ මේ චිත්තක්ෂණේ වත් කැදෙනවා. එතකොට අපි නාශලනම දාගත්ත මීහරකෙක් වාගේ නාශලනම අදින දිහාට අදගෙන යනවා. ඊට පස්සේ කියනවා මොකද කරන්නේ ඉතින් මේ ග්‍රහය අරන් ගියා. මොකද කරන්නේ මේ මේ දෛවයේ විසින් මාව මෙතෙන් අරගෙන ආවයි කියලා. ඉතින් හැම ඔය වැනෙන සැලෙන දේවල්ම අදහන්න පටන් ගන්නවා. ඒකට හේතුව මේ අර පොට්ටපාද කිව්වාගේ ඒක මහා ශ්‍රමණ බ්‍රාහ්මණයාතේ තියෙන්නේ නැත්තම් බලධාරී දිව්‍යන් වහන්සේයාතේ තියෙන්නේ එතන මේක තමයි ආත්මය කියලා පාලනය කරගන්න බැරි තත්ත්වයකටපත් කරගන්න. ඉතින් ਸਰවඥාන්සේගේ ඉගැන්වීම පොට්ටපාද සූත්‍රයේ සෑහෙන දුරට විස්තර වෙනවා කොහොමද මේ පෘථග්ජනෙක් දවල්තරවල අමතරවන් රකිමින් ඉදිනදා ජීවිතය ගත කරන පෘථග්ජනෙකේ තියෙන මේ කාමය කාම ගුණය ඊ타මත්ම ඒ මනුස්සයාට හතුරෙක් හතුරෙකුට විසින් කරන්න තියෙන දඬුවම කරනවා. ඒකට ආය වෙන කවුරුවක්වත් තුනියම් කරන්න ඕන කමක් නැහැ. කාමයේ ගත කරන මනුස්සයාට වික්ෂිප්ත මනසක් ඇති කාම ගුණයන්ගේ ගති කරන කෙනාට දිසෝ දිසයන්තං කෛරා වේදී වාපන වේදනං මිච්ඡාපන හිතං තිත්තං චිත්තං පාපයෝනං තතෝ කරේ. මේ හිත හදාගත්ත නැති හිතක් ඇති කාමයේ පිටිපස්සේ බැල්ලිය පිටිපස්සේ යන බල්ලු රැළ වගේ දුවන කට්ටියට සිද්ධ වෙන්නේ මොකද්ද? හතුරෙක් විසින් හතුරෙකුට කරන හානිය. වෛරක්කාරයෙන් වෛරක්කාරයෙකුට කරන හානිය කරන. හිතන්නේම අහිමිකර දේවල්මයි. හැබැයි පේන්නේ මම මේ සුභ සිද්ධිය බලනවා, දිනුව බලනවා, දරුවන්ගේ උපදිනුව බලනවා, පවුලේ දිනුව බලනවා, අනාගතේ බලනවා කියලා කරන්නේ. කරන්නේ ළඩ මනසකින්. හදන හැම සැලසුමක් කුණු වෙන සුළුයි. ඒ නිසා මේ කාම ගුණ හික්මව ගන්න නැතුව ගන්න හැම තීන්දුවක්ම කාමයටම තමයි සාක්ෂි. කාම ලෝකෙටමයි යකින්. ඒ නිසා සර්වචාන්සේ සඳහන් කරන මේ කාම ගුණයන් එහෙම නැත්නම් කාම ඡන්දය අබිනිෂ්ක්‍මණය. කීක අතහැරීමේ කාමයෙන් වෙන්වීමෙන් කාම ගුණයන් අයින් කරන්න කියනවා. ඒව කාම ගුණයන් හිම අයින් කරන්නේ නැතුව කාමයේ läගගෙන ඌරෙක් වගේ කුකුඩක läගගෙන අසුචි කොටක läගගෙන පිරිසුදුවක් පතන්න බෑ. ඌ අඩු ගානේ Tamange යගේ ගෑච්ච අසුචි කොට අරගෙන ගොඩ වෙන්න. ඒ වගේ කාම ගුණයන්ගේ වෙන්වීමට කියනවා නිස්සරණය කියලා. නෙක්ඛම්මේ කිය. නෙක්ඛම්මයට ගිය කෙනා තේරුම් අර ගන්නවා ඒක ලීසි නෑ. අපි මෙච්චර ආසාවෙන් වඩපු ඥාති પરම්පරාවෙන් සහ වස්තු પરම්පරාවෙන් අපංගා භෝග කන්දම් පහය මහන්තංවා භෝග කන්දම් පහය අපංගා ඥාති සංවට්ට වට්ටම් පහය මහන්තංවා ඥාති වට්ටම් පහය කියන එක ලීසි නෑ. මේ ඉන්න පිළිස ඒක කරපු කට්ටියක් නිසා මේ කට්ටියට සතුටු වෙන්න පුළුවන් తాවකාලිකව හරි. අපි ඉෂ්ටිර වශයෙන් හරි ඒ ඥාති පරිවර්තයයි භෝග පරිවර්තය අතහැරිය කියලා. එයින් තේරෙනවා මේක කොච්චර අමාරුද කියලා. අඩු ගානේ සුදු වෙනකන් මේ වගේ තැනකට වරුවකට එන්න, දවසකට එන්න, සතියකට එන්න, මාසයකට එන්න මොන්න තරම් සැලසුම් කරන්නවද? අරක නිකන් ගොජ්ජ දමදම අඬ අඬ කොක්ක ගහගෙන ඇදලා ගන්නවා බුදුහාමුදුරු කියනවා කඹෙන් බදින එක ලේසියි මහණෙනි දඩු කඳේ ගහන එක ලේසියි මහණෙනි දඟල් වලින් බදින එක ලේසියි නමුත් මේ ద్వාදරුවන්ටයි මණිකුණ්ඩල වලටයි සිත ආසාව ඒක බරපතල බැම්මක් දඟ ගෙයිලාවට වැඩිය සිපිරි ගෙයිලාවට වැඩිය බැම්මක් මේ හිටියා කොක්ක වැදිලා තියෙන්නේ ගැලවිච්ච ගම ඩක්කාලා කියලා යන්නේ ඒ නිසා ඒ බැම්ම ద్వාදරුවන්ට සහ මණික් මිනිකොඩොල් වලට මැණික් මුතු වෙන කොට තියෙන මේක භයානකම් බෑ. ඒක තේරෙන්නේ ගොඩ ආපුණියට විතරයි. දැන් මේ හිටියට ඉන්නේ උල උඩ ඉන්නවා. දැන් මේ හිටියට ඉන්නේ දුවන ආශය කොට අලුපුරු හිටියක් තිබ්බා. පෙරලෙන්නේ ආයෙ කාමයටම තමයි. ඒ කවදද කරන්න කියන තරමට තමයි මේ ඉඳගෙන කල්පනා කරන්නේ යන්නේ අරග කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා කියලා. එතකොටයි තේරෙන්නේ මේ කාමරාජිනියගේ කාමරාය දාහණිය අපි බත් බැලියෝ කියලා. අපි කඹරන 16 අපි ගැලවමක් නැහැ. ඒක තේරෙන්නේවත් නැහැ මෙහෙම දවසකටත් පිට වෙච්ච නැති මනුස්සයෙක්. එයා කියන්නේ පැය 24ත් කරලා කරගන්න බෑ. අපි කොහොමද පැත්තකටලා සුදු ඇඳුමක් අඳගෙන මෙලිමලෝක සක්මන් කරන්නේ ඌව කරන්න අපිට බෑ. එනකොට මේ දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැහැ. අවුලේ වස්තුවට භෝග දෙති යුතුයකම් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා ඕන තරම් කටුති. අපි ඒවට තමයි ගෙදර ගියාට පස්සේ ජැක් ගන්න. මෙහාට පස්සේ ඒ හිතින් ওই ටික කරන එකට කියනවා කාම ගුණයන්ගෙන් අයින් වුණාට කාම සංඥාව වැටදෙනවා. අපිට විවේකයක් හම්බලා ගිලා ඒක වහගත්ත ගම අර ගෙදර දාලා ආපු ඔක්කොම ගෙදර ඉන්නවටත් වැඩිය ඇවිල්ලා මූණ ඉබෙන්නයි ආලින්කණය කරන්නයි සිප වැළඳ ගන්න පටන් ගන්නවා. ඒකට කියනවා කාම ඡන්දය. එහෙම නැත්නම් ව්‍යාපාදය, චීන මිත්‍තු උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා. ඒක කාම සංඥා. බුද්ධ ඥානයේ සඳහන් කරන මේ කාමය කාම ගුණයන් කාම සංඥාවෙන් ප්‍රතිෂ්ඨාපනය වීම දියුණුවක් කියලා. කාම ගුණයක් කියලා කියන්නේ ගෙදර දොරේ ඉඳගෙන කරත් මැටි කරත්තගෙන මීහරකෙක් වාගේ අර ඉවරයක් කරන්න බැරි සංසාරේ සිඳන්න හදනවා. ලේන ලේනෙක් මොදේ මොදේ ඉඳලා වගේ වල්කේ. ඊට වැඩිය ටිකකට ගොඩ ඇවිල්ලා බැලුවොත් මම මේ කර ගහලා තියෙන මෙලෝ සංසාරේ කුඩ කරන්න බැරි වැඩක්. රජ කෙනෙකුටවත් බෑ, සිටු කෙනෙකුටවත් බෑ, දක්විතසිකලක් කරන්න බෑ. මේ මම මේ වලිගෙන් කොහොමද හිටින්නේ කියලා දැක්කොත් ඒක නම් දකින්නේ නැහැ හිතෙන්නේ මට ගෙදර මෙහි ආපු නිසා ගෙදර වැටි කරගන්න හම්බෙන්නේ නැහැ කියලා හිතෙන්. අපරාධ ගෙදර හිටියා නම් කුඹුර අරු අරුවක්වත් කපා කොටා ගන්න තිබ්බා. වැටක්වත් ගහ ගන්න තිබුණා කියලා හිතෙන්නේ. නමුත් සත්පුරුෂයාට තේරෙනවා තමන් කරන්න හදන වැඩේ මෙලෝ කම්මද එක එක සම්පූර්ණ කරන වැඩක් නෙවෙයි. කරන්නත් බෑ. ඒක අපි වට කරගෙන ඉන්නේ යමපල්ලු. අපි දන්නේ අක්කා නංගි අම්මා තාත්තා කියලා මේ ටික තමයි අපේ සාරේ උරා ගන්න. කිට්ටුවන් තියනවා. ප්‍රමතෝ ජායතිසු තණ්හාය ජායති සෝගති අපි කියනවා අනේ ඇත්ත නැතුව බෑ. ඇත්තත් කියනවා අනේ ඔයා නැතුව බෑ. ඉතින් බෑ. බෑ. බෑ කියනවා එළුවෝ වාගේ ඉන්නකම් ඕක තමයි. ඕක පේනවා මේ ආපුවා. බෑ කරන්න බෑ. එතකොට වෙන්නේ මොකද? කාම ගුණයන් කාම සංඥා ප්‍රතිස්ථාපනය කරනවා. එදා තමයි පළවෙනි වතාවට කාම සංඥා අඳුරන්නේ. කාම සංඥා කියන්නේ පංච නීවරණ ධර්ම. ඉතුරුතරේ ඉඳද්දී බරාජන මීහරකෙක් වගේ ඉඳද්දී ඌවා තීන බවක් දන්නේ නැහැ. විවේක වෙච්චා මේ හිත මේ විවේක වෙච්චා මේ කරදර කරනවා. හිත නැවතත් අර කාමයට අදිනවා. අර තරහවල් හිතේ බහවනවා. එහෙනම් හිත නිඳට වැටෙනවා. එහෙනම් මේ අතීත අනාගත දෙක කල්පනා කර කර මේ හම්බෙච්ච චිත්තක්ෂණේ වණ කර ගන්නවා එහෙනම් මේකද හරිම භාවනා ක්‍රමය මේකද නියම කර්මස්ථානේ මේ ගුරුවරයාද හරිම ගුරුවරයා මේ භාවනා මධ්‍යස්ථානයේ විතර අපරාධ මම විලාලේ එළියට අවිල්ලත් තියලා මේ සෙකන්ඩ් හෑන්ඩ් එකක් දන්නේ නැහැ නේ රීකන්ඩිෂන් කරපු එකක් දන්නේ නැහැ ඔරිජිනල් එකේ දන්නේ නැහැ කියලා සැක. ඉතින් ඒ නිසා කොහොමඩක්වත් අර උලේ තිබ්බා වගේ කාම සංඥාවල් වද දෙන්න පටන් ගන්නතර පස්සේ සමහරු කියනවා භාවනා කරන්න ගියාම පිස්සු හැදෙනවා. ඒක කාමයේ සහ කාම සංඥා දෙක අතර තියෙන වෙනසවත් දැනෙන්නේ කාමයෙන් ගොඩ වෙච්ච එකාට. නමුත් ඒ මාසල කවදාකවත් නැති විදිහට නීවරණ වැටෙන්න පටන් ගන්නවා. වාලේ සුද්ධ කරන්න ගියාම බේත් දාන්න ඉසල සුද්ධ කරන්න ඉසලට රිදෙන සුද්ධ කරපුවා. අනුමුඛේ පාදපුවා. අන්නේ ඔය තමයි කාම ගුණයන් අතහැරලා తాවකාලිකව හරි පොයේ දවසකට හරි වරුවකට හරි ගිහිලා කාම සංඥාව ලකපු කෙනාට පේනවා. අනේ ඊගෙතරින් ඉඳන් මේ කිසි ප්‍රශ්නයක් තිබුණා හොඳට නිින්ද ගියා. හොඳට කෑවා. ওই ප්‍රශ්න මොකක්වත් නැහැ. මෙතන ඇවිල්ලා අපිට අතක් තියාන සුදුරිද්දක් ඇඳලා වාපනයක් දාන කරවන්නේ ගියාම මෙන්න වදී හැම පැත්තෙම තියෙන යක්ෂයෝයි ප්‍රේතයෝයි කෙලෙසයයි ගොජ්ජ දාන්න පටන් ගන්නවා. එයාට වෙන්නේ සියුම් තනකද ගොරොසුන්ට ආවනවා. මේ තරම්ම ලෝකේ අන්ධ භූතයි. මේ තරම්ම මේ ලෝකේ මේ උඩි යටි කුරුයි. මොසරොතන්ජිකේ නෝ කාම ගුණයන්ගෙන් දැන් පැත්තකට වුණා. කියන්නේ ප්‍රියංගෙන් වෙනුණා වස්තුවෙන් වෙනුණා දැන් ඔබට වද දෙන්නේ උඹ විශ්ින් ඉවර දක්වපු බැඳීම. ඒගොල්ල මෙහෙට එන කතාවක් අසෙන් තමයි ඔබ කියන්නේ. ඒක නිකන් තලගොයක් අපරෝගයක් කරගන්න. උඹ ඉවර උඹව නැතු උඹට ජීවත් වෙන්න බෑ. ඒ නිසා උඹ ආවට ඒවා හිතේ හරියට කනේ මේ කුස්කොල සෝඩුවක් දාගෙන ආවා වගේ කණි ගහගෙන ඇවිල්ලා තියෙනවා. ඒක තමයි වැඩ දෙන්නේ. ඉතින් ඒකාවට පස්සේ තේරෙ පටන් අර ගන්නවා ගෙදරතොට හිටියට කියලා කෑම ගන්නත් බෑ, නිින්ද යන්නෙත් නෑ, හිටගෙන ඇවිදින්න තේරෙන්නෙත් නෑ, ඉඳගෙන ඉන්න තේරෙන්නෙත් නෑ. ගෙදර ඉන්නකොටත් වෙනවා විවේකයක්. විවේකයක් හම්බෙච්චාට පස්සේ ආපහු කබල ලිපට වැටෙන කොහොඳයි කියලා. මේ මේව දිහා මේක දිහා බලනකොට ਸਰවචනාංශ මේ ඉදිරියට ගේන්න හදලා පණිවිඩේ පුංචි එකක් නෙවෙයි. ඔක්කොටම ප්‍රියමනාප දෙයක්ුත් නෙවෙයි. ඔක්කොගෙම වැඩි ඡන්දෙ දින්නේ දෙකුත් ඒකාන්තෙම අඩු ඡන්දයක් ලැබෙන්නේ. ඒකාන්තෙම ජනප්‍රිය නැහැ. නමුත් මේ කියන්නේ පොට්ට පාදට. පොට්ටපාද හතර දන්න නිසා පොට්ටපාද ඊට පස්සේ යම් කිසි කෙනෙක් අපි හිතමු මේ කතාව කියන්න ඕන නිසා මේ කාම සංඥාවල් චිත්තක්ෂණයට ඉක්මවයි කියලා. එක චිත්තක්ෂණයක නීවරණ නැතුව තමයි අරමුණේ ඉන්න පුළුවන් වුණා. මේ ආස්වාස මේ ප්‍රාස්වාස මේ වම මේ දකුණ. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට මේ පිම්බීම හැකිලිම කියලා. අන්න එදාට යාට තේරෙනවා මම දැන් කාමයට ඇතහැරියා. ඒකට කියන්නේ කාම ගුණ කියලා. කාම ගුණ කියලා කියන්නේ ඇහෙන් ලබන මේ රූපකාම ආශාව තියෙනවා. ඒකට කියනවා මේ දස්සන කාමය කියලා. ඊට පස්සේ කියනවා කණෙන් ශබ්දහනකට කියනවා ශ්‍රවණ කාම කියලා. ඊටසේ දිවෙන් නාසයෙන් කයෙන් එනස සමුල්ලේපන කාම කියලා කියනවා. ඊට පස්සේ සංසග්ග කාමී තියෙනවා. ඝන සංගණිකාරාමතාවේ තියෙනවා. අන්නේ ਉਹ අයං උනාට පස්සේ තියෙනවා දැන් මම කාම කුලියංගෙන් භෞතිකව වෙන් වුණා. අරණ්‍ය ගත වුණා, රුක මුල ගත වුණා, ශූන්‍යකාර ගත වුණා. එතකොට ඔන්න කාම සංඥාව බැටදෙනවා. ඒකෝර සර්වඥයන් සඳහන් කර තියෙන මේ කාම <clears throat> ගුණයන්ගෙන් බැටදෙන කෙනාගේ හිත බුදු කෙනෙක්ගේ දකින්න පේන තියෙන ගොඩදාපු මාළියුකයි ගහන. කිසිම තැනක නෑ චපලයි කිව්වම අන්තිම චපලයි. මේ රාගය, මේ ද්වේෂය, මේ මෝහය මොනම පොත්ත බීමක් කරන්නේ. ඉස්ලාම් පොත්ත බීම පටන් අරගන්නේ කාම ගුණයන් අතාරපු දවසේ. පොත්ත බීම දැකපු දාතේ බිස්නස් එක සම්පූර්ණයෙන් බංකොලොත් බව තේරෙනවා. මෙතෙක් දුවපු ඔක්කොම අවචක්‍රයට දුවලා තියෙන්නේ එදාට තමයි පොත් බැීම වෙන්නේ. පොත් මේ බලනකොට පොත් අපල තිබිලා නැහැ පොත් අපල බලනකොට දුවලා තියෙන කාමච්ඡන්දෙදි. ද්වේෂයේ දිගේ, නිදිමත දිගේ, සැක සංඥා දිගේ, අතීත අනාගත දිගේ. ඒක දැක්කට පස්සේ යම් කිසි කෙනෙක් මේක මේ කාම ගුණයන් කාම සංඥාවල් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරයි කියලා කියන්නේ බණ භාවනාව කරලා. ගිහි ගියත ඇරපු 100ට එකෙක්වත් බණ භාවනා කරන්නේ නැහැ. ගිහි ගියත ඇරලා වෙන බිස්නස් පටන් ගන්නවා. ඇස්චෙදකම් පටන් ගන්නවා. කේන්දර බලන්න පටන් ගන්නවා. උන් මේ සාසනේ හොදලා යනවා. ඒ අක්ෂයයම බණක් කිව්වොත් එහෙම පොට්ටපාසට වැඩි සෞත්තු බණක් කියන්නේ. මොකද ඒ වංශය ගිහිල්ලා තියෙන ගිහි ගියත ඇරලා කාම සංඥා අයින් කරන්න නෙවෙයි. එමන්ට තේනවා ගිහි ගිය අතහැරියට පස්සේ වෙන්දට වැඩිය කාමේ උපාසක බල්ලොන්න මීයෝ දෙන්න දෙන්න හම්බුනේ. දඟලන බල්ලා වගේ නෙමෙයි. ඒ නිසා උගව දෙනේ කාම කාමයේ අතහැරලා ගිහිල්ලා කාම සංඥාව කියලා අල්ලන්නේ ඒ කාම සංඥා අතහරින්නේ බලන්නේ අල්ලන්නයි. ඉතින් අද තියෙන්නේ බණ වාගේ කතා. අන්නේ වගේ කාමයේ අතහැරලා ගිහිල්ලා කාම සංඥා වඩන කතා. යා කියන කාම සංඥා හොඳයි මේ කාමේ නෙවෙයිනේ. අත් බුදුහාමුදුර කාම සංඥාව පෙන්වන්නේ ඊටත් විදිය සුඛම සංඥාවක් පෙන්නලා දෙන්නයි. ඒකදී සර්වචන් සඳහන් කරනවා <clears throat> කාමේ ඉන්න කෙනාගේ හිත මඤ්ඤති ඉඤ්ජති පන්දති චලති පපංචති කිය. ඒක නිතර මඤ්ඤනා කරනවා තණ්හාවේ මාන්නෙන් දිත්තේ යුක්තව හෙට අනුන් ගැන අරයා ගැන මෙයා ගැන හැම එකම ගැන මඤ්ඤනා කරනවා මම වඩා ගන්න. පන්දති කියන්නේ නිතරම ස්පන්දනය වෙනවා කොට දාපු මාළියුකගේ. ඉංජති කියලා කියන්නේ සැලෙනවා අකුණක් ගන්නකොට වගේ. නිටතරම සැලෙනවා. පපංචති තණ්හාවෙන් මාන්නෙන් දික්කෙන් සැලෙනවා ප්‍රමාදයට වැටෙනවා. ඒකති කියන ඉන්ජන ප්‍රමාණය විතරක් අරගෙන සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මේ කාමයේ ගත කරන මිනිස්සයාගේ හිත නිස්සත්ත්ව වෙච්ච නිස්සල වෙච්ච බුදුහාමුදුරුවෝ දිහා බලනකොට මුළු ලෝකෙ වේගෙන්ම සැලෙන වේගෙන්ම පණ ගහන ගොඩ දාපු මාළියෙක් වගේ පණ ගහන සතෙක් වගේ අන්තිම අනුකම්පා සාගතයි දිහා බලනකොට නමුත් ඒගොල්ල කියන්නේ ක්ලාසික් මියුසික් වලට වැඩිය හොඳ රොක් මියුසික් උඩ දාන තරමට අද ඉස්සරහා ඉන්නේ හයියෙන් නගලන මිනිහා හයියෙන් යන මිනිහා හයියෙන් කතා කරන මිනිහා හයියෙන් රූප බලන මිනිහා පෝසත් කියලා තමයි ගණන් කරන්නේ උන්ගේ ලෝකේ ඇත්ත තමයි සර්වඥාන්ගේ ලෝකේ බලනකොට ඒ මිනිස්යා ගොඩ දාපු මානු කැලක් වගේ අත්‍යච්ච කවරට වැඩිච්ච අබ ටිකක් වගේ පුපුර පුපුර පුපුර පුපුර ගත කරන්නේ ඒකට තමයි අද නොබෙල් ප්‍රයිස් දෙන්නේ ඒක තමයි ඔය මැග්සේසේ සම්මාන දෙන්නේ අනික් කට්ටියත් අවශ්‍යන තරමට සම්මාන හම්බ වෙනවා ඉතින් එහෙම ලෝකේ යම් කෙනෙක් ඒක කම්පන චංචල ඉන්ධන පන්දන කියලා දැනගෙන ආනෙන්ජේ බලාපොරොත්තු වෙන ඉන්ජර නැති අනිත් පැත්ත විවේකයේ බලාපොරොත්තු වෙනවනම් ඒ කෙනාට බුදුහාමුදුරුවෝ කියන්නේ තේරෙනවා ධර්මයේ තේරෙනවා සංඝයා මේ කරන ප්‍රයත්නේ තේරෙනවා. සීලය මොකටද කියලා තේරෙනවා. අන්නේ විදිහට කාම ගුණ තැහැරලා කාම සංඥාව ගන්න යාම සීලය. අතර සීලට එහා ටිකක්. මේකෙන් තමයි සමාධි රීත හැදෙන්නේ. ඒ නිසා කාම සංඥාව නීවරණට යම් කෙනෙකුගේ යටපත් වුණාට පස්සේ පමණයි කියන බුදුහාමුදුරු රූපේ පේන්නේ. කාම නීවරණ නැතුණාට පස්සේ විතරයි ආශාස ප්‍රසවාස රූපේ පේන්නේ. නීවරණ තියෙනකම් පේන හුස්ම සුවාසයක් හුස්මක් නෙවෙයි. හුස්මක් දකින්න නම් නීවරණ නැති වෙන්න. නීවරණ නැතුනට පස්සේ වායෝ පොට්ටබ ධාතුව වෙන හොඳ නිශ්ශබ්ද වෙන මේ ආශ්වාස කරන මේ ප්‍රශ්වාස කරන නැත්නම් මේ පහ උදරේ පිම්බීම පේන හැකිලිම පේනවා නිවර්ණතරව ගන්න මේ කකුල ක්‍රියාත්මක වෙලා මේ වම තියෙන හැටි දකුණ තියෙන හැටි අත නම නැහැටි අත දිගාන හැටි ඉස්සරහා බලන හැටි පස්ස බලන හැටි බැකෝ යන්ත්‍රයක් වැඩ කරනවා වගේ ඊවර් මැෂින් එකක් වැඩ කරනවා වගේ නියුමැටික් මැෂින් එකක් වැඩ කරනවා වගේ මේක තේරෙන පටන් අරගන්නේ Taman දිහාම වර්තමානයේ දිහාම මෙතන මේ මේ දැන් මම දිහාම නීවරණ වලින් තුරෝ බලපු දාසේ රූප පේනවා ඒ රූප ප්‍රධාන වශයෙන්ම ඥාන පිළිබේධයක් නැහැ හතර මහා ධාතුන් පමණයි. ඒ ධාතු දන්නේත් නැහැ මම වැඩ කරන්නේ ඥානුගකද, පිරිමියකද, පැවිදිච්ඡාංකද, නිවන් දකුණ ඥානකද, අසුචියකද, ගංගාවකද, ගලකද ඒ ඒ රූප කිසිම දෙයකට මායම් මායින් කරන එක නෙවෙයි. මේ රූප නොදකින්න නිසායි අපි මේ කුල ભેදයක් බදාගෙන ඉන්නේ. ආගම් ભેදයක් බදාගෙන ඉන්නේ. නිකාය ભેදයක් බදාගෙන ඉන්නේ. බුද්ධ ආගම සිංහල කතෝලික ආගම මුස්ලිම් ආගම ගෑනු පිළිමි මිත්‍යා දෘෂ්ටික කියලා ඔක්කොම සෙල්ලම් තියෙන්නේ ওই කාම සංඥාවෙන් හිත ආවරණය වුණාට පස්සේ ඒ නිසා යම් කිසි දෙයක් දිහා බලලා යම් කිසි විනිශ්චයක් කරන්න යන්දම් හරි විනිශ්චකාර සුදුසුකම ලැබෙන්නේ නිවරණ ටික පොඩ්ඩක් අයින් ඒක බුදු ජානසේ සඳහන් කර තිනවා සමාහිතෝ භික්කවේ අතා භූතං ඥානාති පස්සේ මහණේ උඹලට මේ නීවරණ අයින් වුණාට පස්සේ හිත පොඩ්ඩක් සංසිඳුණාට පස්සේ සමාහිත වුණාට පස්සේ ඇත්ත ඇති හැටි පේනවා. අද ඉන්නේ එකම විද්‍යාඥයෙකුටවත් හීනකින්වත් දන්නේ නැහැ නීවරණ පහ කියන්නේ මොකද්ද කියලා. නීවරණ පහ නැති ලෝකයක් නැති නිසා උන්ට තියෙන සුද්ධ මිත්‍යා දෘෂ්ටිය. උන් හදන හැම දෙයකම තියෙන සුද්ධ මිත්‍යා සංකල්පය. ඒක නිසා මුළු ලෝකෙම දුවන්නේ මේ අන්ධ භූත ලෝකෙ. එහෙම නැත්නම් අර පිළිගෙඩියක් වැච්චාම තල්ලත් අපුරට බුදියාගෙන ආව උඩ ගිහලා නැගිටලා ඌට වෙන්නේ අහස කඩා වැටෙනවා. ඌත් එක්ක ඉන්න සත්තු සේරම දුවනවා. ආව අහිංසකයි කියලා. ආව බොරු කියන්නේ නැහැ කියලා කියපු දේහල කැලේ කඩන දුවන දිවිල්ලක් අර තියෙනවා. සිංහයෙක් නතරලා අහන කොහෙද යකෝ දුවන්නේ කියලා. අන්න එදාට තමයි අන්තිමට ආව දක්වම වයර පස්සේ සිංහයා කියනොත් බය වෙන්න බෑ දඟන පැ බද්දු විතපදන්නම කියනකොට බය බය කියලා බලනකොට පේනවා. ආවත් අද නින්දේ ඉඳද්දී තල්ලිඩියක් මේ මේ බෙලිගෙඩියක් කරලා තල්ලත්තක් උනන. අද කැලේ කඩන දින දිවිල්ලත් මේ කාම සංඥාවෙන් නතු වෙච්ච මත්වෙච්ච ලෝකයක්. බුදුරජාණන්සේ ඒකට දෝෂයක් ගන්න එතනම හිටපන් පොඩ්ඩකට කාමයෙන් අයින් ගියා. අයින් ගිලා කාම සංඥාට ඔය යුද්ධ ප්‍රකාශ කරන්න අරපන් බය වෙන්න එපා ඒක ඇති. ඊට පස්සේ උඹට මම ප්‍රයත්න කියලා දෙන්නම්. ඒක මං අහන්න ඕනේ මට කලින් හිටපු ආලාර කාලා මුත්‍රාකාරාම පුත්‍ර ළඟට ගියත් ඒක කියලා දෙන්න. කියලා දුන්නට පස්සේ උඹට පෙනෙයි මේ ලෝකේ හුදු රූප ලෝකයක්. උඹ ඒක දිහා බලන්නේ නැති නිසා උඹ මේක ඛණ්ඩ බලාගෙන මගේ කියාගෙන කෑතරෙන් බැලුවොත් ඕකේ මේ මැණික් කියන කොහොඳයි වැලිය වලට වැඩිය. අසුචි කියන හොඳ රත්තරන් වලට වැඩිය කියලා තිබුණාට අසුචි රත්තරනේ දෙකේම තියෙන රූප ධාතු. පාඨවි ආපෝ තේජෝ ආය. උඹ ඒක දිහා බලන සංඥා විතරයි වෙනස තියෙන්නේ. පොඩි ගන්න රත්තරන්ත් එකයි අසුචිත් එකයි රත්තරන් ටිකට වැඩිය අසුචි හොඳයි. මොකද ළඟ තියෙන රස්නිය අතක ගන්න පුළුවන්. රත්තරන් දෙන්නේ නැහැ පොඩි කාට. හම් වෙන්නේ නැහැ. ලොකු උනාට පස්සේ රත්තරන් වෙන જાතිය කසුචින જાතිය. මේ ඔක්කොම සංඥාවෙන් සාර්ථක. ඒ නිසා මේක හුදු සංඥාවක් තියෙන. මේ නිසා ඒ සංඥා වේස්මුණ ගලවලා රූප රූප වශයෙන් බලපන්. ඉම්බෙනවා කියලා කියන්නේ මොකද්ද? ආශාස කියලා කියන්නේ මොකද්ද? ඔසෝනවා කියට කියන්නේ මොකද්ද? ඇකිලෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රස්වාසය කියලා කියන්නේ මොකද්ද? තවනවා කියලා කියන්නේ මොකද්ද? ඕ වායෝ ධාතු හොල්පන. නිමැටික් මැෂින් එකක් වැඩ කරනවා ප්‍රෙෂර් එකෙන් වැඩ කරනවා. එච්චරයි. ඕක උඹට නම්බුවට ගන්න දෙයක්වත් නැහැ. නවනම්බුවට ගන්න දෙයක් එකයි තියෙන්නේ. ඔබ මෙතෙක්කල් අං තිබුණා. බැලුවේ නෑ. දැන් අං ගලවලා මොකද ඒකට ආපතේජ වශයෙන් දකිනා ස්වරූපේ රූප බැලුවොත් බුදුන්සේ කියනවා කාම සංඥාට වැඩිය සූක්ෂමයි කියලා රූප සංඥා. කාම සංඥාට වැඩිය සූක්ෂමයි කියලා කියන රූප සංයක දිහා බලනද ඇහක් පිට ඇහක් තියාගෙන කය හොල්ලන්නෙත් නැතුව අඩු ගානේ මානසිකාරයේ වශයෙන් මෙනෙහි කිරීමවත් නැතුව. ඒකට කියනවා විතක්ක ਵਿਚාර දෙකක් නැතුව. එහෙම නැත්නම් කියනවා වචී සංකාරත් නැතුව. කාය සංකාර සම්පූර්ණයෙන්ම මේ මේ ට්‍රයිපෝඩ් එක වගේ හිටවන්න ඕන. ඉඳගත්තර පස්සේ රූපෙත් ට්‍රයිපෝඩ් එකේ shape එකට තමයි එන්නේ. එහෙම තිබ්බා ඊට පස්සේ එතෙන් නිවර්ණ අයින් කරනකම් අපි විතක්ක ਵਿਚාරත් පාවිච්චි කරනවා මෙනෙහි කරනවා නම් කරනවා සංඥාව පාවිච්චි කරනවා එතනින් ආර විතක්ක ਵਿਚාරත් නතර වෙන්න ඇරලා බලාගෙන ඉන්න නිකන් බකන්නිලාගෙන ඉන්න නිකන් බලාගෙන ඉන්න මොකද වෙන්නේ එතකොට බේනවා අපි කොච්චර නිකන් ඉන්න හැදුවත් ඇතුලේ වැඩේ යනවා මොකක්ද යන්නේ පණ තියෙන බවට කම්පන චංචල ඔච්චරයි රූප සංඥා කියලා කියන්නේ රූප කියලා කියන්නේ මේක රූප දිහා බලනකොට පේනවා මේකට සංඥා හිත හැදෙන හැටි ඉම්මෙනකොට හොඳයි කියනවා, ඇකිලෙනකොට නරකයි කියනවා. නැත්නම් සීතල වෙනකොට හොඳයි කියනවා, උණුසුම වෙනකොට නරකයි කියනවා. සමහරවිට උණුසුම වෙනකොට හොඳයි කියනවා, සීතල වෙනකොට නරකයි කියනවා. සමහරට හෙල්ලෙනක හොඳයි කියනවා, සමහරට නිශ්චල වෙනක හොඳයි කියනවා. අපිට පිස්සු. මේ රූප කිසිම දැනගන්න මෙතෙන් ඇවිල්ලා කරනවා නෙවෙයි. නමුත් එනේන එකට අපි නැකත් බලලා කියන එක මංගලයක්, මේක දුමංගලයක්, මේක උනා හොඳයි, මේක උනා නරකයි කියලා ඒ එකම රූපයක්වත් දන්නෙත් නැහැ කාගෙන්ගේද වැඩ කරන්නේ කියලා. ඒගොල්ලන්ට එහෙම න්‍යායපත්‍යකුත් නැහැ. අපේ සංඥාව කොච්චර මෙව අල්ලනවද කිව්වොත් අපි හිතනවා සීතල වෙලාවට උණුසුම සැපයි. උණුසුම වෙලාවට උණුසුම දුකයි. බඩගිනි වෙලාවට ආහාර හොඳයි. උණ ගනිච්චාම ආහාර සිත්තයි. හොඳට ඥානෙ සින මිනිහට ව්‍යාකරණ හරි රසයි. මෝඩයාට ව්‍යාකරණේ බඩයම වෙච්ච එකට ආහාර වගේ පෙන්වන්න බෑ. මොන මොකටද ව්‍යාකරණ? ව්‍යාකරණම් අකරණම් තණ්ඩුල මේව කාරණම් කියලා ඌ කියනවා. ව්‍යාකරණ ඕනේ බට්ටියක් තිබුණාම බදේ. ඒ වගේ එක එක වෙලාවට එන සංඥාවල් කිසිසේත්ම චාරයක් නැහැ. නිසා මතුවෙන මතුවෙන රූපාණු අපි චිත්ත රූපවල. ඒකල කියනවා මට අද හොඳට ආනපානි හරි කියන. මට ආනපානි හරි කියන්නේ නෑනේ. මට ආනපානි හරියන්නේ නෑ. මට බිම්බීම ඇකිලි විතර හරියන්නේ. ඒකල කියන බිම්බීම ඇකිලි මට හොඳ නෑ ආනපාන තමයි හොඳ. ඒ මොන මඟුලකවත් තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව අපි ওই දාන ලේබල් කවුරක්වත් දන්නේ මේ මේ වායෝ ධාතු ආවම මෙහෙම තමයි. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. වායෝ ධාතු ආවම හොල්ලලා සන්ත චාන්තර කරන නැත කරනවා. ඒතර දැනගන්න මේ අසවලයි වේදිකාවේ ඉන්නේ කියලා. තේජෝ ධාතු ආවම උණුසුම් කරනවා සිසිල කරනවා වැඩ. ඒතර දැනගන්න දැන් ප්‍රධාන නළුව තේජෝ ධාතු. ආපෝ ධාතු ආවම වැగిරෙනවා පිටු කරනවා. ඒතර දැනගන්න මේ අසවල තමයි වැඩ. හඩවි ධාතු ආවම ඊස් වෙනවා පාත් වෙනවා බර වෙනවා හැල් වෙනවා ඇකිලෙනවා මුරුදු වෙනවා ගොරෝසු වෙනවා. ඒතර දැනන මේ අසෝලා ඒතර ඇවිල්ලා බලන ඉන්න ගියාම මේ ඉස්රායින මිනිහගේ මගේ කිසි වෙනසක් නැහැ. ඉස්රායින මිනිහ වෙන දෙයක් බලන ඉන්නවා ඉතින් කරන්න දෙයක් නැහැ. එයා දැනගත්තත් නැතන ගත්තත් එයාගේ ක්‍රියාත්මක වෙන්නේ පටවියාවෝ තේජෝ මගේ ක්‍රියාත්මක වෙන්නේ පටවියාවෝ තේජෝ පටවියාවෝ තේජෝ හරහා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් විශ්වය දකින්න උනවා. මුළු විශ්වයේ සිද්ධ වෙන දිගහැරීම, ඇකිලීම, කම්පන, චංචල විශ්වයේ පොඩි කොටසක් තමයි ශරීරය කියන්නේ. මේ ශරීරය මේකයි එකමයි. අපි හිතන්නේ නෙවිස්ටියට එන ගැහුවත් කමන්නේ මට සැපෙන් ඉන්න ඕනේ. ඒක තමයි විශ්වයේ ශරීරය සමකරන එක තමයි පරිසර වේදී කියන්නේ. එයාට පරිසරය ගැන හැඟීමක් තියෙනවා. ඒක නැති කෙනා පරිසරේ විනාශ වුණත් කමන්නේ මම සැපෙන් ඉන්න ඕන කියලා පුදුමාකාර තකතිරුකමක් කරනවා. මේක වෙන්නේ නැහැ රූප පිළිබඳ හැඟීමක් තියෙනවා. මේ රූප කෙනෙක් කියලා කියන්නේ භෞතික විද්‍යාඥයා කියන එක නෙවෙයි. භෞතික විද්‍යාඥයා රූප දිහා බලන්නේ නීවරණ සහිතව. මේ විද්‍යාඥයා බුදුහාමුදුරු කියන විද්‍යාව පහල කරගන්න එක නැත්තම් නොසැලෙන පැත්තකට යන්න ඕන එක නා මේ රූප ලෝකයට වැටෙනවා. අපි පොට්ටපාද සූත්‍රයේ ඊයේ නැත්තම් ගිය පාර කතා කරා හතරවෙනි ධ්‍යානට යෑමේ කතාවක්. හතරවෙනි ධ්‍යානට යෑම වෙලාවේදී සර්වචාන්සේ සඳහන් කළා තියෙනවා පුබ්බේව දෝමනස්සාන සෝමනස්ස අත්තකමාය අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාවට එනවයි කියලා උපේක්ඛාසගත සතියෙන් යුතුව අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාට හිත ගේනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය සම්ප්‍රදාන කුල චතුත් අධ්‍යාන විස්තර කරන්නේ ආස්වාද ප්‍රසවාසයේ සංසිද්ධ කරගෙන. හුස්ම ගන්නව දැනෙන්නේ නැහැ නැත්තම් හුස්ම නැහැ සම්පූර්ණ ක්‍රියාවලිය 100%ක්ම ස්වයංක්‍රීය සිද්ධ වෙනවා. මේක තමයි රූපය හඳුනාගෙන ඒ කියන්නේ රූපය ධාතු වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් හඳුනාගෙන ඒක එන්නේ එන්න සියුම් කරගෙන කරගෙන යනකොට පළවෙනි ධ්‍යානට වැඩිය රූප දෙවෙනි ධ්‍යානෙ අඩු වෙනවා තුන හතරට යනකොට හුස්ම ගන්නෙ නෑ කියනවා ඒක ටිබෙට් රටවල කරන පර්යේෂණවලදී එහෙම නැත්නම් ටිබෙට් ජාතිකව පර්යේෂණ ලක් කරනකොට ඒ යෝගාවචරය කියනවා මට විනාඩි 15ක් විතර දෙන්නයි කියලා. විනාඩි ඒ 15 අතුළම කරව නහයට යටින් වීදුරු තහඩුවක් අල්ලනවා සියුම් වීදුරු තහඩුවක්. දුමාරේ ගලනවනම් වීදුරු තහඩුවේ දුම බැඳෙනවා නිකන්. මී අරක් උදේට හුස්ම ගන්නකොට එන දුමාරේ වගේ බැඳෙනවා. ඒ හරියට ඒ වෙලාවට එනකොට හුස්ම වදින ගතිය තව ජල වාෂ්ප සීතල වීදුරු තහඩුවේ වදින ගතිය නැතිවීම නිසා වීදුරු තහඩුවේ දුමාරේ බැඳෙන කඩුවේ. ඉතින් ඒගොල්ල හරියට උත්සාහ කරන බලනවා පළවෙනි දේ හරිනකොට මෙන්න මෙච්චරක් දුමාරේ බඳිනවා දෙකේදි මෙච්චරයි තුනේදි මෙච්චරයි හතරේදි මෙච්චරයි කියලා එතකොට මේ වීදුරු තහඩුව පිරිසිදුටම හිටිනවා ඒ කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ක්‍රියාකාරකම් එන්නේ එන්නේ එන්නේ එන්නේ පළවෙනි දහන්ති හුඟක් ඉන්ජන තියෙනවා කම්පන තියෙනවා ස්පන්දන තියෙනවා චලන තියෙනවා මඤ්ඤණා තියෙනවා ප්‍රපංච තියෙනවා දෙවෙනි එකේ අඩුයි තුනේ අඩුයි හතර යනකොට රූප පිළිබඳව සෑහෙන අඩුවීමක් ඇති වෙලා කය සම්පූර්ණ සබහා ධර්මයත් එක්ක එකතු වෙනවා ඒ වෙලාවේ ඇත් එක වහගෙන කල යුත්තක් නන් නෙවෙයි කරලා බැලුවොත් මම කියන එකයි මම නොවන කියන එකයි අතර සීමාව නැතු වෙනවා අපිට ඇත් එක වහත්තත් දැන් මෙතන පේනවනේ මේ හැමෙන් එපිට මම නෙවෙයි හැමෙන් ඇතුළත මම කියලා අජත්ත බයිට්ට සීමාවක් තියෙනවනේ අන්න රුස්මත් එක්ක හොඳට ගෙවිලාන ලක හොඳට හුරු කරන්න ඕනේ ඉන්ස්ටලේෂන් එක තේරෙන්නේ නැහැ. ඒක බලන්න කිව්වොත් බාන කැඩෙනවා. බැලුවොත් පේනවා දැන් පේනවා ඉන්න බව නම් දන්නව නමුත් සීමාවක් නැහැ. හරියට කියනවා මේ පොඩි වෙලා හිටපු මීමැසි පොදිය ඇවිස්සලා මීමැස්ස ඇවිස්සලා ඉන්න මීමැස්ස ඉන්නවා වදේ නැහැ. මේ වදයක් නැහැ. පොදියක් නැහැ. හැබැයි හොඳට දන්නවා මොකුත් වෙලා නැහැ. මීමැස්ස ටික අඹුරු පැණි ගේන්න ගිහිල්ලා. වහින වෙලාවට තමයි මේ මැසිරි ඔක්කොම එකතෙන් වෙන්නේ. එකතෙන් වෙච්චාම මේකේ හැඩයක් තියෙනවා, පොදියක් තියෙනවා. දැන් විසිලා යනවා. එතකොට මීමැස්සෙක් වශයෙන් මුකුත් වෙලා නැතර විසිලා යනකොට මීමැස්ස ගොඩක් ක්‍රියාත්මක, ගොඩක් සෞඛ්‍ය සම්පන්නයි. ඇකිලිල්නේ වදේට එන්නේ තෙතමනේ වැඩි කම නිසා. ආර්ධතාවය වැඩි කම නිසා. රසයලාට එකතු වෙනවා. ඊවගේ තමයි තේිනවා මේ හතර මා ධාතුන් ඒ ස්වභාවික සිද්ධියට යනවා. ඒ තැන් වල වැඩ කරන්න ගියාම මට ඒක නඩත්තු කරන්න දෙයක්වත් නැහැ. හුස්ම ගන්න කියලා ආයාස කරන්න දෙයක්වත් නැහැ. එතකොට සන්තෝචේව පනීතෝච ආසේචන කෝච සුකෝච විහාරෝච සාන්ත ප්‍රණීතයි. ආස්වාසි ආස්වාදයක් ප්‍රණීතයි. මේ ආසේචන කෝචේ තටවන්න දෙයක් නැහැ. අරාදින්න දෙයක් නැහැ. හදන්න දෙයක් නැහැ ස්වභාවික. සුඛ වේරණයක් කියන්නේ ඔච්චරයි මනුස්ස ලෝකේ තියෙන සුඛ වේරණිය. මේ රූප ධර්මත් සංසිඳුනට පස්සේ එන සුඛ විහරණේ තියෙන නමු සර්වඥාන්සේ එතනට ඉස්සරහා යන කෑල්ල පොට්ටපාද සූත්‍රයේ මම ගොඩක් ඔය නෝකිය සම්බන්ධ කරුවේ ආනන්ද සප්පාය සූත්‍රයේ ආනන්ද කියලා කියන්නේ නොසැලෙන බව ඉන්ජන වල අනිත් පැත්ත ආනන්ද සප්පාය සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිමනිකායේ පරිපන්නාසකේ ඒකේ දෙකේ පුදුමාකාර සමබර භාවයක් පෙන්වනවා යම් වෙලාවට මේ යෝගාවචරය අර කියන විදිය පුණජ පරම්පොට්ට බාද බික්කු සබ්බතෝ රූප සංඥා සපතික්කමයි. අර රූපය ගිවං කරාට පස්සේ ඒ කියන්නේ හුස්ම දැන් මට නෑ කියන කවුරුන් පස්සේ මෙයාට හොල්මන් කරන්න පටන් ගන්නවා රූප සංඥා. එයාට දේව සද්ද ඇහෙන්න පටන් ගන්නවා. දිව වේන්න පටන් අර ගන්නවා. ගන්ධ සුවඳ දැනෙන්න පටන් අර ගන්නවා. දිවට සමහර රස එන්න පටන් ගන්නවා. කය නැලෙන්න පත් දෙන්න පටන් ගන්නවා. නිකන් උලඟට අහුවෙච්ච පහන් දැල්ල වගේ. එතකොට එයාට පේනවා දැන් මම කරනවද, කෙරෙනවද දන්නේ නැහැ. මේක භූත සෙල්ලමක්ද නැත්නම් මම කරුණාවක් දන්නේ කියලා රූපයාගේ ගොරෝසු අටවියාපෝ තේජෝ ගති ගියාට පස්සේ ඒක හෙවණල්ල ඉතුරු වෙනවා. ඒකට කියන රූප සංඥාව කියලා. උතනින් එහාට යන්න බෑ මේ භූත විද්‍යාකාරීත්ව. උතනින් එහාට යන්න බෑ මේ නිවනෙන් මේ පිට ලාවට භාවනා කරන අය. ඒගොල්ලෝ උතනින් උතන වටනවා. ඒගොල්ලෝ යනවනම් මේ දෙයියොත් එක්ක සම්බන්ධයෙන් උතෙන් දෙයිය කියලා පිස්සෙක් කියලා සම්බන්ධ කරලා ඌ විසංකොටුවට කියලා තමයි සීලෙත් කරලා තමයි නැතර කරන්නේ. තව කවුරු හරි කියනවා නම් මේකෙන් පස්සේ මට අනුන්ගේ හිත් කියවන්න පුළුවන් කියලා හිත් කියවන්න පටන් අරගෙන කියවන්න තියෙන මොන කුණු කන්දල් දානුගේ. එක එක්කවත් හිතක් නෑ කක්කුසි වලවල් ගන්නවා. අවුරුදු 7ක් වුණ වෙච්ච කක්කුසි වල මොනවද හිත් කියවන්න තියෙන්නේ. කියවන්න කියවන්න කක්කුසිය තමයි යන්නේ. ඌ ඊට පස්සේ සීලෙත් කඩා ගන්නවා. මෙතනදී මේ රූප සංඥාව ඉක්මවනවා කියන එක ලේසි නෑ. අද භාවනා කරන 99.99 භාවනා කරන නිවන් දකින්න නෙවෙයි. ඒගොල්ලෝ බාහන කරන මතක ශක්තිය වැඩි කරගන්න, ලේ දාඩු කරගන්න, පිටතරේ ප්‍රශ්න නැති කරගන්න, නානා ප්‍රයෝග ඔක්කොම දෙනවා. දීලා ටොක්ක කරලා හේම නැතර. මොකද මේක නෙවෙයි මෙච්චර ගැඹුරු අභිනිෂ්ක්‍රමණයක් අපි කරේ ඔය තුප්පහයි තුච්ඡ දෙයකට නෙවෙයි. ඉතින් බොහෝම ගැඹුරු දෙයකට නිසා කවුරු හරි නිවැරදි මෙපිට මේසා ගැඹුරක් තියෙන භාවනාව වමතෙන් අල්ලනවා නම් ගරු ගම්බීරත්වේ නැත්නම් ධර්ම ගම්බීරත්වේ නැත්නම් රූපේ ගෙවම් කරන්න හම්බ වෙන්නේ නැහැ ගෙවම් කරාට රූප සංඥාවේදී වටනවා වැටිල්ලක් එයාට පේනවා ධම්ම නිවන් දැකලායි කියලා බ්‍රහ්මියෝ දැක්කයි කියලා දෙවියෝ දැක්කයි කියලා අලුත් සමීකරණ කියන්න පටන් ගන්නවා කෙලියෙන් කෙටින් නිවන් දක්වන ක්‍රම කියන්න හදනවා අද කාලේ තියෙන ක්‍රම දන්නවනම් මස් බිස්නස් එකට වැඩිය හපන් අරක්කු බිස්නස් එකට වැඩිය හපන් කුඩු බිස්නස් එකට වැඩිය හපන් භාවනා බිස්නස් එකට කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. මොකද මේ මිනිස්සයා මත් වෙලා ඉන්නේ. හැබැයි මත් වෙලා තියෙන අතෙන් නිකන් දිනු කරලා. රූපත් දැනගෙන තියෙනවා. හැබැයි ගිහිල්ලා තියෙන නිවන් දකින්න නෙවෙයි. ගිහිල්ලා තියෙන මේ පිට තියෙන මොකද්ද ලාමක දෙයකට ඊට පස්සේ ඉඳා කියලා දෙය දෙනවා. තුනට පස්සේ සින්නගක් හැදෙනවා ඒක කණ්ඩ හරියට පට්ටියට ගිය බැල්ලියක් පිටිපස්සෙන් බල්ලුවා. බුදුමෝකාර උගත්තු යනවා. ගුණවන්තයෝ යනවා, සිල්වන්තයෝ යනවා, ආධ්‍යාත්මික මිනිස්සු යනවා මේ රූප සංඥාවේ. ඒකෙදී ඇත්තටම අඩුයි අපේ තේරවාදයේ ඒකේ තියෙන අනුතුරුදායක පැත්ත පෙන්ලා තියෙනවා. පෙන්නලා තියෙනවා. නමුත් මහායාන නිකායවල තාමත්ම සංවේදීව පෙන්නනවා මේසා ගැඹුරු නෛර්යානික ශ්‍රී සද්ධර්මයක් ලාමක වැඩවලට දාන්න යන්න එපා. ධර්මෝ සාගාන. සහගහන්නේ මොකද්ද? අතින් ගියාට පස්සේ මේ මනුස්සයා විවිධාකාර රස්සල ලස්සන දේවල් වලට පෙන්නනවා. පෙන්නන මොන්නෝ හරි කෑවොත් නිවන නැති වෙනවා. යාර කියන්න තියන්නේ මම අඬා අඬා යනවා නිවන ලැබෙනකම මොන්නවා ලැබුණත් මට වැඩක් මට රැස්වි දුනත් වැඩක් උඩින් යන්න පුළුවන් උනත් වැඩක් මට අනුගේ හිත කියවන්න අපේ සියරම මාර්ගාක්ෂිකයි නිවනත් එක්ක බලන නිවන ඊට උඟා සූක්ෂම සංඥාවක් නැත්නම් සංඥාවක් නැත්නම් මෙවුව කාමයට වැඩිය හොඳයි කාම සංඥාට වැඩිය හොඳයි රූපෙට වැඩිය හොඳයි නමුත් රූප සංඥා තාමත් මඟ හැතැම්ම කණුවක් බදාගෙනයි ඔය දඟලන්නේ ගමම් මඟ ගමනේ කියලා වලට ගිහිල්ලා නැහැ ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ රූපේ අයින් වෙනකොටම එකිනෙකට එකක් කරදර කරන සමානට රූප පේන්න පටන් ගන්නවා අත්තම්ම පේන්න පටන් ගත්තා දියෝ පේන්න පටන් අරගත්තා රූප සමානට සද්ද ඇහෙන්න පටන් ගන්නකොට පරිණිමිත සූත්‍රය කියන වෙනවා මට දේව භාෂාව වෙනවා උරුදු භාෂාව තේරෙන්න පටන් අරගත්තා මොනදෝ කියවන්න පටන් ගන්නවා සමානට කියනවා ඊටින් යනකොට පෙරට කරේනවා මට ආයින්ද වන්නම කොහේ ගියත් මට කඩේනවා. සමහරවම කටට කෙල වුණාන්න පටන් අර ගන්නවා. ඉන්න බෑ. සමහරවිට මේ කය නලවන්න පටන් ගන්නවා. මම පහුගිය රිට්‍රීට් කතා කරා. මං ගැන නම් නෙවෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මගේ යාළුවෙක් ඉන්නවා. භාවනා කරනකොට මනුෂ්‍ය කටහඬ වලට වැඩිය තිරසක් කටහඬ වල එනවලු. යාන් යවුවම කියනවා ලෝකෙ වැඩියෙන් ඉන්නේ තිරසක් කියලා. යා තිරසක් කටහඬ වල ඉන්න පටන් ගන්නවා. ඇහෙනවලු කතා කරනවා. ඉතින් මං කොහොමද ඉතින් තිරසන්ගේ ඒ මහානාපානෙ දන්නේ නැත්නම් සතිය කියන්නේ මොකක්ද දන්නේ නැත්නම් මම දැන් මෙතන කියන දන්නේ නැත්නම් අර පිරිසුදු වෙච්ච ඡායාව දෙන ආදාසේ ගොඩාක් පින්තූර පේනවා. ගොඩාක් ශබ්ද හෙන තිමන්ස නිවනට නෙවෙන යන්නේ ඒක ලොක් කරන ඉතින් කෝවිලක් දාගන්න. ඒකට හරියන ඒ જાතිය පිස්සු එන්න පටන් ගන්නවා. ආවට පස්සේ ඉතින් මෙයා ලොක්ෙක් වෙනවා. මට විශේෂ ඥාන තියෙනවා. විභාග උඹට මෙච්චර ගෝල බාල පිළිසක් ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ මට මෙච්චර බණරු පාකුඩම් දෙන්නේ. ඒක බොරුවක් වෙන්න බෑනේ. මේ මේ කෙනාට මේ මෙම සනීප වෙලා තියෙනවා. ඉතින් රැල්ලට යනවා. ඒ රූප සංඥාවට ගිය කට්ටියගේ වග ඉතත් එකයි අදත් එකයි. ඒක කවදාකවත් සාසනික එහෙම නැත්නම් නොදන්න දෙයක් නෙවෙයි. ඉදා ඉදලා තිබුණ දෙයක් මේ රූප සංඥාව ඉක්මවලා එහා පැත්තට තියෙන ආකාසානංචායතනෙ. එහෙම නැත්නම් රූප සංඥා සමතික්‍රමණය කියන එක යෝගාවචරයා ගන්න කොච්චර කමටහන් සුද්ධ කරන්න වෙයිද දන්නේ එයා හැම වෙලාවෙම මේ කාමයෙන් අයින් වුණාට පස්සේ පේන කහ පාට වෙන්නොත් ඇයි කියලා අහනවා. නිල් පාට වෙන්නොත් ඇයි කියලා අහනවා. පැද්දෙනවා දැක්කොත් ඇයි කියලා අහනවා. හෙල්ලෙනවා දැක්කොත් ඇයි කියලා අහනවා. මොකද මේ හැම එකම අල්ලනවා. ලක්ෂයක් කියලා කියන්නේ ඕක ඇල්ලුවොත් පුතේ උට වැඩි සිවුම් එකට යන්න බෑ. ඕක නොදැක්කා වගේ ඇස් ඇත්තේ අන්ධෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ, දැනුම තුනට දැනුම නාශය ගන්ධ රස තේරෙන්නේ නැති එකෙක් වගේ මෝඩෙක් වාගේ මලමිණියක් වාගේ ඉඳලා ඌ කාමයට වැඩි උඟ සියුම්. කාම සංඥාටත් වැඩි සියුම්. රූපයටත් වැඩි සියුම්. හැබැයි උඹ ඇල්ලුවොත් අහුවෙන. කොහොල බබාගේ සෙල්ලම තියෙන. පාරයින අටවලා තියෙනවා. අතින් යවුවොත් අට වදිනවා. කකුල ගව කකුල වදිනවා. පාවිච්චි ගම හිවලාවිලා කනවා. අද භාවනා ලෝකේ භාවනා පොත්වල 90ක් පිළිලා තියෙන්නේ ඔන්න භාවනා කරනට හම්බෙන්නේ සංඥා පිළිබඳව. හරි අපූර්වයි. හරීම අශිරිමත්. හිතාපනසි දේවල් කිසිම සම්බන්ධයක් නැති දේවල් වෙනවා. ඉතින් යෝගාවචරය හිතනවා ඇත්තට මේක භාවනාවේ හම්බෙන එකක්. නමුත් මේ පිළිකාවක් කුරුලාවක් සනිපෙන කුරුලාවේ පුරු එළියට යන්න එපා. ඔලිය ඇතර ගියේ නැත්නම් කොච්චර ප්ලාස්ටර් ගැහුවා සනිපෙන්නේ නැණි පුරු ඇදෙන වෙලාව. මේ පුරුවට ආඩම්බර වෙන්න එපා. ඔකට යන්න අරින්න. ඒක පුරු එළියට යන්න ඕනේ. ගෙඩියක් සනීප කරන්න මුල් බෙහෙත් තියලා පැහැවලා වනමුගෙන් එළියට යන්න ආන්නේ. ඒ වෙලාව වනමුගේ පාදන්න නැතුව වටේට මේ ගානවා. පත්තු. පත්තු. පත්තු ගාන මිනිගල එළියට දාන ඉතින් අපිට වනමුගේ පාදගෙන හිටියාම වනමුගෙන් එළියට ගන්න. වනමුගේ වැහුවොත් කුණේ එළියට එන්නේ නැහැ. ආහන කරලා කරලා කරලා මේක සුද්ධ වෙන්න. ලොකු සංසීන කාලේ මතක් කරනවා. ගවරවලකට නැත්තම් කියන මුස්ලිම් කාලේ පිටිපස්ස තියෙන කුණු වල දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. වනමුග හපු කුණු කන්දස්තර හෝටලේ හැම හෝටලෙ පිටිපස්ස මේකක් තියෙනවා. අන්න ඒකට බොන වතුර ටැප්පයක් ඇරියොත් මොකද වෙන්නේ කියලා බොන්න පුළුවන් જાති වතුරයක් ආවොත් අරක පිළිලා එන වතුර ප්‍රමාණයට සාපේක්ෂව ගුණ වතුර අයින් වෙනවා. හොදලා සුද්ධ කිර නැත්තම් මේ බොන වතුර ටැප් එක නිසා අර කුණු වල බොන වතුර වලක් බවට පත් වෙන්න කොච්චර කල් ටැප් එක කරලා තියන්නේ කියලා. මුලින් මුලින් ගොඩක් කුණු යනවා. ඔක් කවදාක 100ක් කුණු අයින් වෙන්නේ නැහැ. කල්ප ගාණක් තියන්න ඕනේ. අන්තිමට අර ඊටු කුණු ටික එනේන වතුර කෙලසෙනවා. එනේන පිරිසුදු වතුර කෙලසෙනවා. ඉතින් ඒකට බුදුජානක කියන්නේ ඔබ දැන් කුණු වතුරක් මේ තියෙන රූප සංඥා රූප සංඥා ගෙවම් කරලා ඒ ආකාසානංජාන කියන්නේ කිසිත් නැහැ. ඒ කියන්නේ රූප જાති මොකොත් නැහැ. රූපේ අභාව ප්‍රත්‍යක්තිය. නම් කියන දෙයක් නැහැ, නිමිත්තක් ගන්න දෙයක් නැහැ, අරමුණක් නැහැ, වචන නැහැ. මේකට බය වීම නිසායි අපි මොනවා හරි නලියන කම්පන දෙයක් අල්ලනවා. නලියන කම්පන දෙයේ රූප සංඥාව ඒක දිගේ රූපෙට වැටෙනවා රූපෙ දිගේ කියලා කාම සංඥාට වෙනවා කාම සංඥා කියලා කාමයට වැටෙනවා කාමයට කියලා පස්සේ වීතික්‍රමණ වෙලා දස අකුසල් පස්කම් සැපට පස්ත පංචස්ලේ කැඩීමට යනවා. එනිසා මෙතන පුංචියට සියුම්මට එන එන දේ අල්ලනවායි කියලා කියන්නේ අපි අර ගඟේ ගහගෙන යන එක පිටුරු ගහේ හරි එලිනවා. මෙතෙන් මුතුරාන්සේ අපිට අනුකම්පාවෙන් කියනවා මෙතෙන්ට යනකන් සුද්ධ කරගත්ත උඹ හරියට කමටහන සුද්ධ කරපන්. ඕකත් නොදැක්කා වාගේ, නෑ වුණා වාගේ, නොදැනුණා වාගේ, මොලේ කල්පනා නැති මිනිහෙක් වාගේ මෝඩෙක් වගේ ඉඳලා යන්න යනවා. ඊට පස්සේ තුරණයකට කියනවා රූප සංඥා සපතික්කමයි. ඒ රූප සංඥාව තතහැරලා පටිඝ සංඥා අර්ථකමයි. මේ මොනවාරි මේ වගේ පේන හුලඟක් හරි, මීදුමක් හරි දුමාරයක් හරි තියෙන තාක්කල් එක ගැටෙන්න පුළුවන්. ආකාශයේ අවකාශයේ මොනක්වත් ගැටෙන දෙයක් නැත්නම් අවකාශය අන්ධකාරයි. නමුත් අවකාශයේ මොනවාරි උඩට දාපු ගමන් ඒක දිලිසෙනවා. මොකද අවකාශයේ සම්පූර්ණ ආලෝකය තියෙන්නේ. ගැටෙන දෙයක් නැත්නම් ආලෝකය පෙන්වන්න එකක් නැහැ. හඳ අවකාශයේ තියෙනවා දිලිසුනන්නේ හඳේ එළියට නෙවෙයි. අවකාශයේ තියෙන ආලෝකයට. මොකද ආලෝකේ පරාවර්තනය කරන දෙයක් නැති නිසා අවකාශය පෙන්නේ අන්ධකාරයට වගේ. ඒ නිසා තමන්ගේ හිතටත් මොන හරි තියෙනවන නිල් පාට කහ පාට හතරස් රවුම් ආදි වශයෙන් හැඩනිල පෙන්නවා. හැඩනිල පෙන්නකම් අපි ඒක අල්ලගෙන ඒකේ විඥානේ ප්‍රතිස්ථාපනය කරගන්නවා. භවය ඇති කරනවා. බෝ කිරීම කරනවා. ඒ එන දේවල් ඔක්කොම කර්ම හිටපම ගෙවෙනවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා විඥාණයට ඇඟිල්ල ගහ ගන්න බැරි, ලැග ගන්න බැරි තැනකට යනවා. අන්නෙතෙන්ට යන්ටයි මේ රූප සංඥාව අයින් කරලා පටික සංඥාව කියන්නේ ඒ ගැටීමක් ඇති කරන පටික සංඥාව සමතික්කමාය අත්තගමාය නානත් සංඥානං අවනිස්කාරාය මට අරක වෙන්න ලැබෙනවා නම් හොඳයි ආශාස පිනන ලැබෙන්න හොඳයි කියලා හුස්ම හයියෙන් ගන්නෙත් නැතුව මේ මොනම සංඥාවක්වත් නැති මොනවාක්වත්ම පේන්නේ නැති තැනක වගේ නැත්නම් සම්පූර්ණ විවේක තැනක සම්පූර්ණ තනිපංගලමක් තනිකරම උද්දිකලාවක් විවේකයකට යන්න ඒ යෝගාවචරයා ලක්ෂ කෝටි වාරයක් එනේන එකත් එක්ක හැප්පිලා තමයි තියෙන්නේ. ඉබේ සර්වඥාන්සේ සඳහන් කරනවා අනුකම්පාවේ. මොකක් හරි අල්ලාගෙන ජීවත් වෙච්ච මනුස්සයාට ඒ සියල්ල රූප සංඥා අතහැර මාර්ගෙන් අනුක යවලා මේ ආකාශයේ අනන්ත ආකාශයට හිත සමාදම් කරනවා කියලා කියන්නේ ඒ භෞතික ලෝකයේ ශීදීනස ගැනීම. කියන්න වෙච්ච එක ගැන කනගාටුයි සියදීනස ගැනීම. මොන්නම දෙයක්වත් ඇලීමක් නැහැ. එයා తాවකාලිකව හිතනවා මේ සියලු දෙයකින් තියෙන කම්පන, චංචල, ගැටීම්, ස්පන්දන, ප්‍රපංච, මඤ්ඤණ මේ මොනවත්ක්වත්ම නැහැ. මේ මොනවත්ම නැති එක හරීම පාළුයි. හරීම නීරසයි. හරීම කොංගුණා වගේ දැනෙනවා. හරීම තනි වුණා දැනෙනවා. ඊට පිට වැඩිය හොඳයි හිතෙනවා. ඔය වැතරලා බෝක්ක කුඩුලා ඉඳගෙන චුවින්ගම් එකක් කපාපා ඉන්න තියෙනවනේ. බීඩියක් බිබී ඉන්න තියෙනවනේ. බුලත් ටිකක් ගන්න තියෙනවනම් කවුරුත් ඒ කයිවල් කියලා කියලා ඉන්න තියෙනවනම් අන්න හරි සපක්. මේ ගමන යන්න යනකොට යන්න නම් අර කාරකත් බෑවා විශේෂයෙන් අහත බලන්න වගේ සක්කුරිසකම අසුවිරු ඥාන ඇති කල්යාණ සත්පුරු පුත්තජන භාවය හරියටම උදව් කරන බුදුන්වත් උදව් කරන්නේ ධර්මයක් උදව් කරන්නේ මේ යෝනිසෝමස්කාර මාර්ගෙ විතරයි කවුරක්වත් නැහැ කවුරු හරි ඉන්නවනම් තියෙන හොල්ලන කම්පන චංචල දෙක ඔක්ක ගන්න තමයි අපිට ඕන කෙනෙක් උදව් කරන්නේ. බුදුජානකයන් මේ මතක් කරලා තියෙනවා ඒක අත්ගමයි නාන සංඥා අමනසිකාරය හිතන්නවත් එපා මට අනේ මේ වෙලාව රූපයක් වෙන්නේවා සත්‍යයක් ඇහෙවා අනිච්චන් දුක්ඛන් වේවා අර මේව නැත්නම් මට ලෝකේසාලෝමාන කාදාන්තා වේවා මේ ඊ සෑම දෙකෙන් බලන්නේ අර නැති පැහැදිලියට බොරදිය දමා ගැනීම අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න හදනවා අනන්තෝ ආකාශෝතු ආකාශෝති අකින්චඤ්ඤාය අකින්චඤ්ඤ අකින්චඤ්ඤායතන උපසම්පජ්ජ විරති මේ ආකාශය අනන්තයි මගේ විවේකී අනන්තයි මගේ හුදකලාව අනන්තයි මගේ විවේක විස්රාමයේ අනන්තයි මම තනිපංගල වෙන්නේ අන්න එතෙන්දි විතරයි පෞරුෂත්වය හැදෙන්නේ අපි හැම වෙලාවෙම ජග් ගන්න මේ පෞරුෂය ඇති කරන්නේ එක්ක කාම සංඥා ගන්නව නැත්නම් කාම ගන්නව රූප සංඥා ගන්නත රූප ගන්නවා ඉතින් අපි හිතනවා කාම සංඥා වැඩි රූප සංඥා වැඩි එක්කන පොහසත් කියලා. ඇතර අපායට පොහසත්. කර්ම වලට පොහසත්. මේ අයින් කරන අයින් කරන යන ගමන තන්නේ කර ගඟ දිගේ ඉහළට පීනීමක් තියෙනවා. අන්න එදාට මේ මනුස්සයාට තේරෙනවා පුරිමාසා රූප සංඥා සමතික්කමති. ජීවනන තස්සසා පුරිමා රූප සංඥා සා නිරුච්ඡති. ඊට පස්සේ ආකාසානං ඡායතනෙ ඉන්න පටන් ගන්නවා. රූප සංඥා ප්‍රතිෂ්ඨාපනය කරමින් හිස්තනෙ ඉන්න පටන් ගන්නවා. පිරිසුදු වතුර එන්න පටන් ගන්නවා. කුණු කැදලි පාවිලා පාවිලා පාවිලා පාවිලා කරලා නෙවෙයි. වතුර වැක්කරන නිසා පොකුණට දරන්න බැරි නිසා කුණු විශ් වෙනවා. විශ් වෙලා පිරිසුදු වතුර එන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා මෙතනදී බුදුහාම සාකච්ඡා කරන්නේ ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥා. අර කින රූප සංඥාට වැඩිය සුකුම සත්‍ය සංඥාකට ඉන්න පටන් අර ගන්නවා හිත. එතකොට කියනවා සුකුම සත්‍ය සංජීව තස්මින් සමේ හොති උට තේරෙනවා සුකුම සත්‍ය සංඥාට සංසාරේ අනන්තවත් ඇවිල්ලා තිනවා. ඒකට බය වුණා, නිନ୍ଦ කරා, නීච කරා, අදිතාම ගෞරවයෙන් සලකනවා. මේ කුණු කැදලි අයින් කරලා කාම සංඥාව අයින් කළා රූප සංඥාව අයින් කළා මගේ හිත සුකුම සත්‍ය සංඥාට ආය කියලා සංඤී වෙන්න පටන් ගන්නවා අඳුනා ගන්න. ඒක තමයි අපි ජීවිතේ ලැබෙන වැදගත්ම ලාභය. අපි ඔච්චර දෝ ගිහිල්ලා තියෙනවා ගියාට පස්සේ මෙතෙක් කල් සැරගෙන නොදකින්න පතන් කියලා නේද. මහා පාළු ගතියක්, තනි ගතියක්, කම්මැලිකමක්, කොහොමීමක් කිය. අද තේරුම් ගන්නවා කුෂිම දෙයක එල්ලීමක් පැටලීමක් නැහැ. මට අද ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥාවාව මම ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඤී වෙනවා කිය. ඒක සරුවචාන්සේ හැම තැනම සඳහන් කළ තියෙන ඥානයක් ආවට පස්සේ ඥානය හඳුනා ගැනීම. විමුක්තන්ති විමුක්ත මිත ඥානන්ති හොති කියලා. විමුක්ති වුණාට වැඩක් නැහැ. මම මේ ලැබි විමුක්තිය කියලා දැනගන්න ඕනේ. දැන් නැත්තම් ඒකට ඒකට නම්බුවකුත් නැහැ. ඒක යාට අයිතිත් නැහැ. ඒකට සමාදම් වෙන්න බෑ. ඒ නිසා තෑග දුන්නට වැඩක් නැහැ. තෑග බාර ගන්න ඕනේ. අපි සභාවට කොච්චර ලස්සන යෝජනාවක් කරා සභාව ඉස්තිර කරන්නේ නැත්තම් යෝජනාව සභාව සම්මත වෙන්නේ නැහැ. සභාව හොඳම යෝජනාවක්. කවුරු සම්මත කරන්නේ නැහැ. ඒක විවස්ථාගත නැහැ. ඒ තනි කකුලෙන් ගෙවිදිනවා. තනි කකුලක් නැහැ යෝජනා විතරක් කියනවා. ඒ වගේ අපි අනන්තවත් සුකුම සත්‍ය සංඥාවට යනවා. ආකාසනත් අපිට වෙන මහා කම්මැලි මුස්පේන්තු දහවදුරා තනි වෙච්ච පාළු වෙච්ච පුස්කාච් එකක් වගේ. ඔව් සර්වඥාන්ති කියනවා ශික්ෂාවෙන් නම් මේකට යන්නේ. කාමයේ විඩුවට කාම සංඥාව දාලා කාම සංඥාවට රූපේ දාලා රූපේ විනට රූප සංඥාව දාලා රූප සංඥාව ආකාසානං චෛතස සුකුම සත්‍ය සංඥාවෙන් යනකම් මේ පෙත දන්නවනම් ඒ මංස රත් වෙච්ච බීජකින් බටර් කෑල්ලක් කපන්න වගේ කාගෙන හැටි දන්නවා. ඒ ගියාට පස්සේ දන්නවා මමයි ළඟ දැන් තියෙන්නේ ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥා කියලා දැනගත්ත දවසේ ආර තියෙන එක අම්මා අප්පා දීපයක් නෙවෙයි. ඉස්කෝලේ පොතේ පාඩම ඉගෙන ගත්ත දෙයක් නෙවෙයි. බුදුහාමුදුර අපිට අතර දීප එකක් නෙවෙයි. සික්ඛා ඒකා සංඥා උපජ්ජන්ති. සික්ඛා ඒකා සංඥා නිරුද්ධයි. ශික්ෂාවෙන්මයි මේ සංඥාවල් පහළ වෙන්නේ. ශික්ෂාවෙන්මයි සංඥා නිරුද්ධන්නේ. මෙන්න මේකටයි සරුවචාන්සේ ශික්ෂාව කියලා කියන්නේ. මේක සීලය අදි සීලයක් පාඩපත් කරන ශික්ෂා. සමාධිය අදි අදි චිත්ත භාවනා පාඩපත් කරන ශික්ෂා. ප්‍රඥා අදි ප්‍රඥා පාඩපත් කරන ශික්ෂා. මේ ශික්ෂා වලට යන්න යන්න යන්න තමයි බුදු වෙනවා. බුදුහාමරංගෙන් ඇත්තම අත්‍යවශ්‍යතාවයක් නෑ බුදු උන්වහන්සේ කියන්න ඕනේ කියලා තියෙන්නේ. ඒකත් එක දවසින් වෙන්නේ නැහැ. කාමයේ අතහැරලා කාම සංඥාවට එන එක තමන් කරගත්තේ. කාම සංඥාද රූපෙට ගියේක තමන් කරගත්තේ. ආනපානිකට. අනවති රූප සංඥාවට මාර්ගේ ප්‍රතිස්ථාපනය තමන් කරගත්තේ. රූප සංඥාටයි ලේක ආකාසානං ඡායතනසින් ප්‍රතිස්ථාපනය කරන එක ශික්ෂාවෙන් කරගත්ත. ඒ නිසා ඒක ඌට තේරෙන්නේ නැත්නම් පූර්වගේ පිටේ අකුරු බැඳලා පූර්වට තේරෙන්නේ නැහැ වගේ. මොක කෙල මොලට මොල ගහින් දමලා යන්නත් තේරෙන්නේ නැහැ වගේ. මේක ලැබුණාට ඒකට අතුරු කම් කරනවා. අර කාලකන්‍යට හම්බෙච්ච සුකුමාර කාන්තාවට කන්න හොයලා දීපන් කිව්වට පස්සේ ඇයි ටිකක් අතපැයි තියෙන 30 ගහන්න කියලා කාපිය කියලා කියනවා දිමුල් ගන්න. ඉතින් අර ගෑණි දන්නේ ගස්න කළ කාල පුරුද්දක්. අන්තිම අර ගෑණි ගන්න දන්නේමනි කාලා ගහට කොට උනාට පස්සේ කාල කන්‍ය කරන්නේ වටේට කළු කෝට් කටු කෝල් ටිකක් ගෙනත් දාලා බහින්න බැරි වෙන්නේ නැත්නම් උඩ හටලා හිටපෙ කියලා පැනලා යනවා. මේකට තේරෙන්නේ හරකට තේරෙන්නේ මේ සුකුම කාන්තාවක් පාවිච්චි කරන්නේ නැහැ. අපිටත් වෙලා තියෙන්නේ අපි අර ගුරුසුකමට ගිහිල්ලා අසුචිත කැමැති ඌරා වගේ කාම වෙනවා. එහෙම නැත්නම් ඇත්තකවදම කාම සංඥා. එනත රූපෙට රූප සංඥාට නෝ එක්කෝම ගවන් කළ ආකාසානංචයද කියන කවදාකවත් නුහුරුණු පුරුදු තැනක් නෙවෙයි හොඳටම දන්න තැනක් අපි එදිනදා ජීවිතයෝග දන්නේ පාරුකම කියලා. නීරස ගතිය කියලා. කම්මැලිකම කියලා. ඒකාකාරීකම කියලා. මම කොහොමුණා කියලා. තනි වුණා කියලා. පාළු වුණා කියලා. බුදුදහස කියනෝක ක්‍රමයෙන් ගණන් ශික්ෂාවෙන් ගණන් ලෝකට සමාදන් වෙනවා. එතකොට ඔබ මරණදීවත් තනි වෙන්නේ. ලෙඩ වෙනකොටවත් තනි වෙන්නේ. වයසට ගියාට තනි වෙන්නේ නැහැ. ඒකට කියනවා ආකාසානං ඡායතන සුකුම සච්ච ධනමුත් මේ කියන්නේ නිවන නෙවෙයි. තදබල ප්‍රශ්නක් තියෙනවා මේක කරන්න පුළුවන් වෙන්නේ ධ්‍යාන භාවනා හරහා සමත භාවනා පමණද කියලා. විපස්සනා කරන ඕනම කෙනෙක් අත් දෙක උස්සලා කියාවි. ඒවා එකින් එකට එකින් එකට ලුණු ගෙඩියක පොත් අරින්න වගේ ලස්සනට බලන්න පුළුවන්. ඒකට වෙන්නමම සමතම විය යුතු නෑ. හැබැයි 90ක් විතර යනවා ඇත්තේ සමතේ හරහා. ඒ නිසා මූල ධර්ම වශයෙන් ඒක ප්‍රසිද්ධව තියෙනවා. නමුත් සුඛ විපස්සනා වෙදී දැන් තක්ෂණ මාත්‍ර සමාධියට ඉඳගෙන විනාඩි දෙකෙන් ගන්න පුළුවන්. හොඳට රිට්‍රීට් එකක් කරනවා නම් දවස් 10ක් 15ක් එක දිගට ඉඳගෙන ස්වල්ප වෙලාවක වෙන මොකක්වත් නැති හිස්තැනකට පාලතනකට එනවා. ඒක අතරමං වීමක් කලකොල භාවයක් නෙවෙයි මේ ශික්ෂාවක ප්‍රතිඵලයක් කියලා. ඒක අගය කරන මනුස්සයල කමඨාන් සුද්ධ කරන්න ඉච්ච ප්‍රශ්නයක් නෑ. එහි මට මෙහෙම වෙන්නේ ඇයි ආනාපානෙ වෙන්නේ නැති කියලා දඟලන මනුස්සය කියන්නේ ආයෙත් එක්ක කාමේ නැත්තම් කාම සංඥාවිල. නැත්තම් රූපේ නැත්තම් රූප සංඥාවිල. ඉතින් ඒක හම්බ වෙනවා යාර. හම්බ වෙන කියන්නේ බාහන අපහු වෙනවා. බලක් කැඩෙනවා. එනිසා කමඨාන සුද්ධ කිරීම හරියට සිද්ධ වෙන්නම් භාවන අධ්‍යක්ීම් සහිත කෙනෙක් ඊට වැඩි අධ්‍යක්ීම් සහිත කෙනෙක් එක සාධනීය විදිහට සාකච්ඡාව යනවා. ඒ වගේම මේ තමන් මතේ ගහපා දෙන එක නෙවෙයි මේ දෙන්න හදන කියලා දෙන්න හදන කාරණාවට ධර්ම ගෞරවය පිළිගන්නවා. ඒකට හැකියාව හැම කෙනා ගාම තියෙනවා. ඒ නිසා අද කාටවත් බැරිුණා කියලා නීච කරන්න එපා. හෙට හරියන්ට ඉඳී තියෙනවා. කාටවත් අඩු කරන්න. Tamanda වැඩි මේ කියලා දෙන්න හදන Tamanda වැඩි එයා ළඟ හැකියාව තියෙන ඉඳී තියෙන නිසා අපිට කියන්න තියෙන්නේ මේ ටිකේදී නම් මට තේරෙන්නේ මෙච්චරයි. අන්න අර සූත්‍රය බලන්න අන්න අර එක බලන්න මෙහෙමයි තියෙන්නේ කියලා. ඉතින් මේ ටික තමයි මම අද හිතාන හිටියේ. අද දවසේ ධර්ම දේශනාව විසින් සාකච්ඡා කරන්නම් කියලා. ඉතින් ඒක ඒ මට වුණ භාවනා කරපු කෙනාට මේක අත්ලක් වේවා. පහන් කණුවක් වේවා. ඒ අනුව තමන්ගේ හිතේ තියෙන සැක දුරු කරගෙන ඉදිරියට භාවනා කරගන්න ශක්තිය ධෛර්යය පිළිච බලයේ පිණිස මේ ධර්මයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් સમાප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් අපි මෙහිදී ධර්ම දේශනාවෙ වෙච්චාම සාමාන්‍ය ආරාධනාවක් කරනවා. මේ සම්බන්ධව අහන්න කරන්න තියෙන නැත්නම් අපහැදිලි තැන් තියෙනවා නම් ප්‍රකාශ කරන්න තියෙනවා නම් ඒ ගැන කතා කරන්නයි කියලා. එහෙම නැත්නම් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනාවේ නිමාව සටහන් කරමු. සමහරවල් මේ හතරෙන් කියන්නේ අර අදුකම සුඛයට ගන්න. අදුකම සුඛේ තමයි හතරෙන් ධානය පෙන්වන්නේ අදුකම සුඛ සුඛම සත්‍ය සංඥාව විදිහට. ඒ කියන්නේ වේදනා චෛතසිකය පැත්තෙන් බලනකොට අදුක්කම සුඛය තමයි තේරෙන්නේ. ඔකට ඒක ඉස්ලාමතට අඳුර ගන්නවා. ඒක සැපත් නැහැ, දුකත් නැහැ, මනාපයත් නැහැ, අමනාපයත් නැහැ. නමුත් වේදනාවක් තියෙනවා. විදීමක් තියෙනවා කියලා ආන ඒ සංඥාව සැප සංඥාට ඩිසියු, දුක් සංඥාට ඩිසියු අඳුරගත්තට පස්සේ තවත් හිත සියුම් වෙනවා. ඒක තමයි අපි මේ ඒ උපේක්ෂා අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥය උපේක්ෂාවෙන් ඒක දිහා බලලා තමයි බැලීම තමයි චතුත් අධ්‍යානිය කියලා කියන්නේ. සසර සම්මාස නේද? කාමයකට තියෙන සංකීර්ණ සූත්‍රේ කර්ම පහයි සංඥාවයි අතර මේ සම්බන්ධයක් තියෙනවද මේ අනික සංඥා අංශය කියලා කියන්නේ මොකක්ද? ඒක එක දැන් මේකේ පොට්ටපාද සූත්‍රයේ සංඥාවනෝ බුදුහාමර විචාර කරනවා. ආනන්ද සප්පයි සූත්‍රයේ මේ විඥානයනෝ සම්බන්ධ කරනවා. සම්බන්ධකමුත් තියෙනවා වගේ. අතුරු සම්බන්ධතා තියෙනවා හැබැයි සමතල සරල සමාන්තර නැහැ. එකක් තියා විවිධ පැතිරි බලන්න පුළුවන්. ඉතින් කියම මේකේ මේ වේදනා සංයුක්ත වේදනා ජයසිකෙදි කියතියි. රූප කර්මස්ථානේ රූප දිගේ ඔක්කොම එක විදියට ලුණු කෙටි පොත්ත ගලවනවා වගේ ගලව ගලව යනවා. ඉතින් මේ අතර සංසන්දනය කියනවා චින්තාමය කියලා කියනවා. කෙලවර කරන්න බෑ. තියෙනවාමයි කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. භාවනා කරන්න කරන්න ඒ අන්තර් සම්බන්ධතා මේ මේ ත්‍රිමාන රූපෙ පේන්න පටන් ගන්නවා. බුදුහාමරණ විතර කාටවත් පේන්නේ නෑ. නමුත් මේ හිතා ගන්න පුළුවන් බුදුහාමරණ කොච්චර දර්ශනයක් මේක තුල ඇද්ද කියලා. ඕනනම් රූප දිගේ විතර කරනවා. ඕනනම් වේදනා දිගේ විතර කරනවා. ඕන විදිහට කරතයි. ඉතින් ඒ නිසා ඒ මේ චංකේ සූත්‍රයේ තියෙන විනිශ්චය කිරීමේ හැකියාව. කෙනෙක් යමක් විනිශ්චය කරනකොට පාවිච්චි කරන ප්‍රමාණ පහක්. ඒකේ සංඥාවේ මේ පොට්ටපාද සූත්‍රයේ යෝගී තැන් වල තියෙනවා මේ සංඥාව සංඥාග්ගයට ගියාට පස්සේ දන්නේ නැහැ. සංඥාව තියනවාද කියලා. මොකද මේ සංඥා අනුසය. සංඥානුසය කියලා කියන්නේ මෙයා දැකලා අවුරුදු 100කට පස්සේ හරි දැකපුවාම මොකද්ද ලේසියක් තියෙනවා සොමඩ කවදාද දැකලා තියෙන හැබැයි මමට අහතුරුකමක් කරපු එකේ. දකින්නත් එක්කන් කියන නෑ මේක මට මිතුරෙක්. ඇහැ නිකන් ගොරකේ කරේ අර සංඥා වෙන්නේ කවදාකවත් වර්ණ ගන්නන්න එක. සංඥා වෙනකොට මෙන්න මේක මගේ අතුරා. ඒක මගේ මිතුරා. එහෙනම් නිකන් කොහෙද යන නිකන් කොරකෙක්. ඉතින් සංඥාව පවතින්න බෑ මේ ලෝභේ දෝෂේ සහ අවිද්‍යාව කියන තුන අනුසේ නැතුව සංඥාව ඉරේ මොකට වැඩන්නේ ඒ තුරුතුරු තැම්පත් වෙන්නේ අපේ හිතේ. තැම්පත් වුණා නම් එක්ක කණ්ඩ එක්ක මරන්න. ওই දෙක විතරයි තියෙන්නේ. ඇතුලේ බෑග් දෙකයි තියෙන්නේ. අනිත් ඒවා මතක තියෙනවා ලාවට වැටෙන්නේ නැති මිනිහ කියලා මතක තියෙනවා. දැකලා තියෙන තිකිනුත් නැහැ හරිනුත් නැහැ වැඩ නැහැ වැරදිලා හිතේ තැම්පත් වෙච්ච මතකය. ඔය තුන නැති කිසිම මතකයක් හිතේ නැහැ. මේකේ තියාගෙන ඉන්නේ ඔක්කොම උගල දෙඤ්ඤා. ඒ අදහසින් තමයි හිතේ තියාගෙන ඉන්නවා තියාගෙන ඉන්න කෙලස්ම තමයි. වෙන මොකක් කන්ද මොකටේ නැත්තම්. ඔබිටේ මතක තියාගෙන ඉන්නේ ඔක්කොම. මේක දාලා අපව වමාරන්න ඕනේ තියෙන්නේ අපි මතක තියාගෙන ඉන්නේ. මොකටේ වමාරන්නේ? ආයෙත් මම ඇති කරන්නේ ආයෙත් මාන්නයක් ඇති කරන්නේ ආයෙත් අන්නාවක් ඇති කරන්නේ. නිසා අපි භාවනා කරන යනකොට මේ කවුරුමත් එකයි. මගේ තාත්තද අම්මද ගෑනිද විදිහට ඒවා තියෙනකම් මතක තියාගෙන කෙලෙසක් එක්ක පටලවිලා තමයි තියෙන්නේ. පටලවිලා නැත්නම් මතක තියාගන්න ඕන කමක් නැහැ. අපි මේ පට වියාපතේජෝ වගේ මතක තියාගන්නේ පට වියාපතේජ ගෑණියෙක් නම් ආයේ ගෑනට ගාය වැඩි. ඒ ගෑනට සීතල වැඩි. ඒ ගෑණි මෙහෙමයි ඒ ධාතු ඥානකමකට හේතු කරන පස්සේ ඔන්න මතකෙ හිටිනවා. එතන පාට ව්‍යාපෝ තේජෝ අතපාරද මේ අපි කෑමට තල්ලි දුන්නාට වතුරට තල්ලි දුන්නා හුලඟකට තල්ලි දෙන්නේ නැහැ නේද? ඉතින් හුලඟ ගැන කිසිම තොරතුරක් අපි දන්නේ නැහැ. හුලඟ තමයි වටිනාම දේ ජීවිතේට තියෙන. පැකට් කරලා කවදාත් එක්කුණ දැකලා තියෙනවද? ඔක්සිජන් මෙච්චරක් තියෙනවා අරගෙන බලයක්. ඒක අන්තිම අත්‍යවශ්‍ය දේ. තම්බේ කරලා හලකන්නේ නිකන් හුලඟ. ඇඩ බුදුහාමර ගන්න ලෝකයා සැලකුවානම් සලකන්නේ කන්න තියෙන දේකට තමයි. කෑමට තමයි. මේ ලෝකේ මේ කැලේ තියෙන ගස්වල ඔක්කොගෙම සමාන ආයුර්වේද ගුණයක් තියෙනවා. බෙහෙත්වල කිව්වහම වෙනම වවල ජීවකයාව නම් කියන්නේ මේ කියන ඔක්කොම ගස්වල හැම එකේම බෙහෙත් ගුණයක් තියෙනවා. අපි දන්නේ නැති වෙනකොට අපිට අර පහනම් අම්මෝ වට ගාලා වැට ගාලා වතරන් වැටවල් දාලා රකින්න. ඒ මොකද ඒකෙන් අපිට ආත්මය වැවෙනවා. ඒකෙන් අපිට මාන්නේ වැඩෙනවා. ඒකෙන් අපිට තණ්හා වැඩෙනවා. ඒකට හිත ගිය තැන ආදර රජ මාලිගාව තමයි. ඛණ්ඩමයි මේ ලෝකේ අපි යම මතක තියාගෙන ඉන්නවා නම් ආශ්‍රය කරනවා නම් කෑමටමයි. සුද්ධෝ දරලා ඔක්කොමලා. කෑමට කණ්ඩක සූත්‍රයේ තියෙන. එකම සූත්‍රයයි අපි දන්නේ කණ්ඩක සූත්‍රය විතරයි. මොනම දෙයක් හරි මතක තියාගෙන නැතුව බෑ කියනවනම් වැඩියෙන්ම තණ්හාව උපදවන දේ, වැඩියෙන්ම මාන්නය උපදවන දේ, වැඩියෙන්ම මම ආයනේ. මම උපදිනදී අපිට අම්මෝ නරක කතා කරන්නවත් එපා, හිතන්නවත් එපා. ඒක නම් නැතුව බෑ. මේ සංඥා හැම එකම සංඥා සංඥාවක් හිටින්නේ අනුසයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම අනුසයක් වුණ සංඥාවක්. සසල කරනාත අනුසය කෙරෙහි සිදුවන් වෙනකොට සංඥාවක් ඉන්නවද නැහැ මනසේ කෙලෙස් දුරවන්නට භාවනා සංඥාවක් වෙනවා. ඒ සංඥාව ඇවිල්ලා ඒ සංඥාව නැති වෙනවා. ඒවත් අර මතකයේ තියෙන සංඥාව ඇවිල්ලා ඒ අංශයකට දුරවන බව දැනුවත් කරනවාද? සංඥා සිව්ම වේගන සිව්ම වේගන යනවා. ඒක තමයි මේක කියන්නේ කියන්නේ යන්නේ. කාමයේ අදහසින් නෙවෙයි ඊට පස්සේ කතා කරන්නේ. කාමයේ සංඥාවෙන් නීවරණ වශයෙන් කතා කරනවා. ඊට පස්සේ නීවරණත් අයින් කරලා පස්සේ ආ පට වියපෝ තේජ වශයෙන් කතා කරනවා. එනිසා ඒක මානසික කාර්යම වවාගත රූප සංඥා මාර්ගයෙන් අපිට සංඥා නියෝජනය වෙනවා. ඊටසේ ඒකත් අමතක කරලා ආකාසානංචයන සියල්ල පවතින හිස්තනක කියන එක තේරෙනවා. හිස්තනේ අතන මෙතන හයිඩ්‍රජන් බැලුන් ටිකක් දඟලනවා. ඉතින් ඕකත් හුලං ගියාට පස්සේ බැලුන්නේ හයිඩ්‍රජන් ටික වාතයට ගියාට පස්සේ ওই හිස්තන තියෙන්නේ කියලා. ඒක බලනකොට වෙනවා හිස්තන දන්නේ විඥාණයටනේ. හිස්තන තියෙන බව හිස්තන හිස්තන තේරෙන්නේ නැහැ නේ ඒක අවිඥානිකයි. මට විඥානය තියෙන නිසා මේ ආකාසානංචායතන වැටෙන එකට ආකාසානංචායතන පිටිපස්සේ විඥානංචායතන තියෙනවා. ඒකත් දැක්කට පස්සේ ඒකත් ගියාට පස්සේ කිසිත් නැහැ. එතන ඊට පස්සේ සංඥාවක් නැතුව සංඥාක්ගේ. ඊට පස්සේ ආපහු වෙලාවට ආයේ සංඥාව එන්න පුළුවන්. ඉතින් මේ සංඥාව කියන එක යන්නේ නේ කකයි. අපි මේ එහෙම කුටි වශයෙන් ගත්තට දුරවන් වෙච්ච සංඥාවක් ආපහු එන්නේ නැහැ. ඈ දුරවන් වෙච්ච සංඥාවක් ආපහු සංඥා දුරවන් වෙන්නේ ලෝකයක් ඇත්තේ නැහැ. ලැඥාව කියන තියෙන්නේ එයා ඇතිවීමට සාපේක්ෂව නැතිවීමක් තියෙනවා. නැතිවීම සාපේක්ෂව ඇතිවීමක් තියෙනවා. දෙක අන්‍යමඤ්ඤෝ යන්නේ. ඒ සංඥා තුරු වගේම ආශ්වාසය කිවිලා යනකොට ප්‍රශ්වාසයෙන් ඉඳලා හැම කෙනාටම ළඟ තියෙන දන්නේ නැහැ. ඒක නිස්සාරය කරගෙන අරගෙන නැහැ. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය කිවිලා කරනකොට නොදැනෙන තැනට ගිහිනනේ ආශ්වාසය පටන් ගන්න. ඒක තමයි හිතිලි දෙකක් අතර මැද දෙකක් කියලා දැනගන්නේ දෙක මැද තියෙන ෂේත් ලේයර් එකක්. ඡේදස්තරය. ඒකේ සංඥාවක් නැහැ. සංඥාව තිබුණා නම් අරකෙ මේකට මාරු වෙන්න දෙන්නේ නැහැ. කෙලස් වලකින් සංඥාව කෙලස් දුවන්න කොට සංඥාව සංඥාව කියන්නේ කෙලෙසක් විතරයි. මේ පිරිසුදු සංඥා කියලා ගන්නෑ. අසුචි හොදලා ගන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු කියලා තියෙනවා මේ අයිඩිකට තුරකට එකට ගත්තත් ඒක වෙන එකක් කියලා සාර පුළුවන් ගඳයි කැතයි. මුත්‍රා වල ලේස මාත්‍රයක්වත් නැහැ කියලා තියෙනවා ගඳ නැති. පොඩ්ඩක් තිබ්බත් නැදා වැඩිවා. ඒක නෑ මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ සංඥාට අහු වෙනකොට ඔක්කොම කෙලෙස්. තණ්හා සංඥාව ක්ෂය කිරීම ඊට පස්සේ ගෙවිච්ච බව දැනෙනවා වෙන මොකද්දෝ දෙයකට මේ නැති බව හරහා. දැන් මට මේ තුවාලයක් සනීප වෙලා තුවාලේ සනීපෙච්ච බව දැනෙන්නේ වේදනාව හරහා නෙවෙයිනේ. වේදන නැතිවීම හරහානේ. වතුර බීල බීලා තිපපාසයකට ඇති කියලා දැනෙන්නේ විපස්සඤ්ඤා වෙන්න වෙන්නේ විපස්සඤ්ඤා සංසිද්ධ වීම හරහා. බඩගිනි මනසට කෑම කාලේ වල ඇති කියලා හිතෙන්නේ නැන්නේ. එතන දන්න විශ්වසම හරි වෙහෙසෙන් හිටිය බඩගිනි හිටිය දැන් ඇති. අනිවාර්යයෙන් සංඥාව සංඥාග්ගයට යනවා. සංඥාග්ගයට අවදි වෙන්න බෑ. එනිසා ඒක දෙයයන් අතර බාර දෙන්න බුදුහාම කරනවා අවදි වෙන්න පුළුවන්. එනිසා ඔබ ගුරු සංඥා සියුම් වෙනකොට දැනගනින්. ඔන්න අරක ගියා මේක ආවා. මේකට මේක කෙලවර නෑ. මේක තව එකකින් සියුම් කරනවා. මේක තව එකකින් එන්න එන්න එන්න එන්න එතකොට සතිය තාම ප්‍රණීත වෙනවා. තාම සූක්ෂම වෙනවා. එක තැනක් අතල්ලන්නේ. ඒක දිහා හොඳට අවදිනකොට ඊට වැඩි තව එකක් අහුවෙනවා. සියෝ. ඒක යනකොට ඒක කෙලවර කියලා හිතුවට නෑ. ඒකට තව සිම් එකක් නිකන් ලෝණු ගෙඩිය පොත් අරගෙන එක තමයි. කරන කරන කරන ගියාට පස්සේ අන්තිමට හරයක් ගන්න දෙයක් නෑ. මුල සංඥාව නැති නැස්තාවක් වෙනවා. ඉතින් එයාට අපෝ සංඥාව උඩ ආයේ එන්න පුළුවන්. නමුත් එයා දන්නවා මේ මේ මේ කැන්වස් එකේ උඩ තමයි චිත්‍රය ඇඳලා තියෙන චිත්‍ර දෙල්තයන් වුණා, දියසයන් වුණා, එයා බලන්නේ චිත්‍ර කැන්වස් එකේ දිහා ඊට පස්සේ. එයාට ඕනේ අවුල්පා සංඥාව තුළ සංඥා නැත්තන සාපේක්ෂව දකින්න පුළුවන්. එතකොට වෙන මේ සංඥාව කියලා කියන්නේ අටවන ලද්දක්, අනිත්‍ය දෙයක්, සංකතයක්, වෙහසක්, දුකක්, කම්පනයක්, චංචලයක්, කරදරයක්, ප්‍රපංචයක්, මඤ්ඤිතයක්, මාන්නයක්. අනේ මේක නැති එකක් තියෙනවා. අපේ પરම්පරාවේ ආත්මතු પરම්පරාවත් ඒක දැකලත් නැහැ. අගය කරලත් නැහැ. අපිට බුදුන් දකින්න ඕන නම් ඒක දැකපන්. ඒක තිබුණාට මේකේ ප්‍රශ්නයක් නැහැ. නිලුම්පත උඩ වතුර තිබ්බට නිලුම්පත තරවිලා නැහැ. කෙලසිලා නැහැ. සංඥාව හරහා කරනවාසේ ත්‍රිලක්ෂණය මෙතන ඉඳලා පෙන්නනවා. පැහැදිලිව. ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ආරාම ත්‍රිලක්ෂණය පෙන්නනවා. පින්නෝල් පෙන්නවා එක එකන චරිතණු අල්ලරටන් වෙනස්. හැබැයි එකම කතාව තමයි. එකම ශෝකාන්තය හරි දුක්ඛාන්ත හරි කතාව තමයි මේකෙදී. ටෙලි ඩ්‍රාමා වශයෙන් පෙන්වන, නාටකම් වශයෙන් පෙන්වන, පික්චර් වශයෙන් පෙන්වන, පුදුම කතා පොත් වශයෙන් පෙන්වන. මොනා කරුවත් එකම කතාව යනවා. දැන් අපි එහෙනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණ සචිවාරය මෙතන સમાપ્ત කරනවා අපි ඊතාවතා ചാති කාචා සජ්ජහනා කිරීමේ අපි ධර්ම දේශනා වාරය නිමාව සටහන් කරනවා ඊතාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතා චගම්මේහි සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉතං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ